ඉතින් අද මට ගොඩක් ප්‍රිරි දවසක්. මම ඉපදුනේ ගාල්ලේ අගරේ දකුණේ බුදු ගොවි. ආයි. දකුණේ බුදු ගොවි දැන් දේව රාජ්‍යයේ රජ කෙනෙක්. ආමෙන්. ඉතින් මම ගැලවීමට ආවේ 1997 අප්‍රේල් මාසේ තමයි මගේ new birth day එක. ඔබ ඔගල දන්නවද අර පාන මොරටු වෙන්නේ බ්‍රදර් මර්වින් කියලා? ඔයාලා අහලා තියෙනවද? ආ එක්කෙනෙක් ඉන්නවා. ඒ එයා ළඟට සරක් අපි එක්කගෙන ගියා කෙනෙක් මේ අපේ මගේ කසින් කෙනෙක්ගේ ප්‍රශ්නයකට. ඉතින් එතනදී මම දැක්කා මේ යක්ෂයෙක්ව දුරු වෙනවා. ඉතින් මේක මට මැජික් වගේ. දැන් මේ බලවත් යකා මේ මිනිස්සයා ඉතින් දුරු කරනවා. මෙයා පාවිච්චි කර වචන මොනවද දන්නවද? යේසුස්ගේ නාමය, යේසුස්ගේ ලේවලින් කියලා වචන මෙයා පාවිච්චි කරනවා. හරිද? මේ මේ යකා ඇවිල්ලා හරි බලවත් මේ මිනිස්සේ ගෑනු මිනිස්සේ මිනිස්සු 10ක් විතර එහෙම උස්සනවා. කෑ ගහනවා මේ මේ සීන් එකක් යනවා වගේ. ඉතින් දැන් මම දැක්ක මේ මනුස්සයන් නිදහස් වෙනවා. නිදහස් වෙනවා දැක්කට පස්සේ මට එදා ඉඳලා සහෝදරයා සහෝදරිය ඒ බලය සොයනකම් නිින්ද ගියේ නැහැ. නිින්ද ගියේ නැහැ. ඊට පස්සේ මම මොනවද කරේ? අරහේ දුවනවා මෙහෙ දුවේ ඒ බ්‍රදර් මර්වින් ඇංග්ලිකානු සභාවට පාන දුරේ අපිව අනුයුක්ත කරා. මං යගෙන් ගිහිල්ලා ඇහුවා කොහොමද මේක කරේ කියලා. එයා කිව්වා "යා මට බයිබලේ පෙන්නලා කිව්වා මෙන්න මෙහෙමයි මේක සිද්ධුනේ මේක මගේ බලයක් නෙමෙයි මේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ බලයෙන් තමයි ඒ යක්ෂයා දුරුුනේ කියලා. පස්සේ ඊට පස්සේ මම එයාත් එක්ක එහෙ මෙහෙ යනවා දැන් මං කව මම එන්නම් කතා අහනවා එයා කතා කියනවා යක්කුදුරු වෙනවා බලන්න යනවා හරිද දෙනියාය ඒකක පැතිවල ගිහිල්ලා ඉතින් එයාට මම පොඩක් වර්ෂිප් එකෙන් එම සපෝට් කරලා කොහොම හරි ඔහොම ඉන්න අතරේ දැන් ඇංග්ලිකානු සභාවේ ඉතින් වචනය හොයනවා මම දැන් ඔහොම හොය හොය යන අතරේ අපේ ගෙදරට ඇවිල්ලා ජෙහෝවා විට්නස් කට්ටියක් අපේ අම්මා ගලන්න අපේ පුතා බයිබලයක් දිග අරගෙන දඟලන ඕක අපට වැඩක් නැහැ. මේ මේ එයා ඉන්නලා කෙන්ද කියලා. පස්සේ අපේ අම්මා රුපියල් 10 දීලා මිනිස්සුගේ පොතකුත් අරගෙන. ඒ පොත දිග ඇරියාම දැන් මම දන්නේ නැහනේ ජෙහෝවාරව මේවා. හරිද? මම මේ දෙවියන් වහන්සේගේ බලය සාධිපත්‍ය මේ මේක හොයනවා මම මේ. මම මොකද කරේ? මේ පොත කියවනවා මේකේ තියෙනවා දැන් යක්ෂයෙක් ගැන කියනවා මැවිල්ලක් ගැන කියනවා හරි ආසයි පස්සේ ඉතින් ජපන් ජාතික කාන්තාවක් එයාගේ නම ජුන්කෝ හරිද කියලා ජපන් ජාතික කාන්තාවක් සිංහල භාෂාවෙන් හරිද සුද්ධ සිංහලෙන් අපිට දැන් මේ බයිබලේ උගන්වනවා ජපන් ජාතික කාන්තාව හරිද එයාගේ හස්බන්ඩ්ගේ නම තෝරු තෝරු මෝරු ඉතින් දැන් ඔක ඉගන්නන් යන අතරේ <laughs> ඉගෙනගෙන යන අතරේ කොහොම හරි එක්තරා සහෝදරයෙකුත් සහෝදරියකුත් ඒ දවස්වල කිංස් රිවයිවල් සභාවට සම්බන්ධ මගේ ආන්ටි අර මගේ කසින්ගේ අම්මා එයාගේ ගෙදරට ඇවිල්ලා එයා මට කිව්වා හර්ෂ මේ කපල් එකක් ආවා ඒගොල්ලන් හැබැයි ටිකක් මේ පොඩක් වෙනස්. දැන් මට කවුරු හෝ ඒවා කමන්නේ මේක ඉගන්නනවා නා. හරිද? මම කෝ යන් යන් යන් ඒගොල්ලන්ගේ එකත් හොයන් යන්කෝ. හරිද? පස්සේ ඒ ගිහිල්ලා ඒ ඒගොල්ලන් තමයි කිංසිලුවල් සභාවට මාව එක්කගෙන ආවේ. ඒ උනේ 1999 98 99 මුල. ඉතින් ඊට පස්සේ මේට ඇවිල්ලා ඉරිදට එතකොට මේක කොහොමද මන්ද පාස ජාලත් මට එක්ස්ප්ලেইন කරා මේ මේ වගේ නෙමෙයි අර gedara නේද ඈ හලෝ සිස්ටර් ගෙදර ඔක්කොම මේම තිබුණේ ඉතින් අපි පාන්දුරේ ඉඳලා එනවා මම උදේන් එනවා ඇවිල්ලා බයිබල් ස්ටඩි එකට එනවා උදේන් ඇවිල්ලා ඒ බ්‍රදර් කෙනෙක් එයා අපට ඉගන්වනවා බයිබලය මේ ඊයේ පෙරේදත් ඒ නෝට්ස් තිබුණා මාගාව හරිද ඉතින් මේ බෙදරෙන් තමයි මොනාදනද අර කිරි පුංචි කාලේ බොන්නේ කිරි ඒවා හම්බුනේ රයිට් ඒවා හම්බුණා කීප තැනකින් නමුත් මෙතන මම එංගලන්තේ යනකම් ඒ මාස කීපයක් මම මෙතනට ඇවිල්ලා 1999 මම එංගලන්තෙට ගියා ඉතින් අද දවසේ මේ මහත් පිරිතියක් ඔබට ඒ කිරිබී පුතනට ඇවිල්ලා හරිද? මස් ටිකක් කවන්න. ආමෙන්. අපි හැමදාම කිරිබිබී ඉන්න බෑ. කිරිබිබී ඉන්න බෑ රයිට්? ඉතින් මම මට උගන්වපු ගුරුවරු හැම කෙනෙකුට මම ගෞරව කරනවා. බොහෝ මිනිස්සුන්ගෙන් මම ඉගෙනගෙන තිබෙනවා. පාස ජෙරොම්ගෙන් මම ඉගෙන ගන්නවා. නේද? යා ඉන්නවනේ ඉන්ටර්නෙට් එකේ. ඉතින් අපි සභාව එක්ලීසියා කියන්නේ කිසිස් වහන්සේගේ ශරීරය අපි එක එක්කෙනා ඉගෙන ගන්නවා. හරි. ඉගෙනගෙන තමයි අපි වැඩෙන්නේ. හරිද? ඇන කොටාගෙන කපිලි ගහලා නෙමෙයි. ඉගෙන ගනිමින් එක එක්කෙනාගේ වැරදි හදාගෙන ඉගෙන ගන්න අපි වැඩෙන්නේ. ඉතින් එංගලන්තේ ගිහිල්ලා ඉතින් එංගලන්තේ මම ජීවත් වෙනවා දැනට. මට ඉන්නවා ලස්සන ගෑනු ළමයෙක් භාර්යාවක්. එයා හරිම ලස්සනයි. right? මට මගේ භාර්යාව තමයි මේ ලෝකේ ලස්සනම කාන්තාව මට. හරිද? එයා අයිරිෂ් අයර්ලන්ත ජාතික කාන්තාවක්. ඉතින් සමහර අනු මගෙන් මේ මොකද අනේ ඔය අසුද්ධියෙක් බැඳගත්තේ. ලංකාවේ ලස්සන කෙල්ලෝ නැතුවද? ප්‍රශ්නේ උනේ ලංකාවේ ලස්සන කෙල්ලෝ අපේ දවසල කැමති නැහැ. ඒගොල්ලෝ කැමති නැහැ. කැමැත්තෙන් ඉන්නවා. හැබැයි දුරුද කියන්න කැමති නැහැ. මම සංගීතය කරේ සංගීතඥයෙක් හැටියට අපි ඔය සින්දු කියනවා. ඕවා තමයි. ඉතින් ලංකාවේ දැන් වගේ නෙවෙයි ඒ කාලේ මේ සින්දු කියන ගායකයන්ට දුවෙක් දෙන්න අම්මා කෙනෙක් ලීසියෙන් කැමති වෙන්නේ නැහැ. හරිද? දැන්නේ සිරස තරු හොය හොය යන්නේ. ඈ සිරසර තරු එහෙන් එනකොට මෙහි තරු කැට බලාගෙන ඉන්නව නැද්ද? <laughs> ඒ වගේ අපේ යුගයේ එහෙම නෙවෙයි. ඒ නිසා දේවන් වහන්සේ සූදානම් කරපු ඒ මගේ ලස්සන භාර්යාව. ඇගේ නම මිෂල් මලවීර. එයා අර ආරච්චිලාගේ කියන කෑලි ගත්තේ නෑව දිග වැඩි කියලා. මිෂල් මලවීර කියලා. ඉතින් අපිට දෙවනාංශයේ ලස්සන දරුවෝ තුන්දෙනෙක් දීලා තියෙනවා. එයා ගොල්ල ලස්සනට අර කැරමල් පාටට හදලා තියෙනවා. ලොකු දුවගේ නම රයා යමයිමා. එයාට අවුරුදු 14යි. එයා සේවය කරනවා, ලෙඩ්ඩුසුව කරනවා. right uh, මාත් එක්ක මිෂන් ට්‍රිප්ස් යනවා මේ මාසේ අන්තිමට අපි යනවා මෝල්ටා කියන දන්නවද මෝල්ටා අර පාළුතුමාගේ නැව කැඩලා ගිහේ අපි ගිය අවුරුද්ද ගිහලා අපි සේවයක් කරා අපි බලනවා එහි සභාවක් ගොඩනගන්න ඉතින් මේ අවුරුද්දේ මගේ දුවත් යනවා මේ මාසේ අන්තිමට දෙවෙනියා තමයි සැක් සැක් මලවීර එයාට අවුරුදු 7යි එයාත් ලස්සන කැරමල් පාටට හැදලා තියෙනවා තුන්වැනි ඇවිල්ලා මේසි රේන්. අවුරුදු 4යි එයා තමයි ගෙදර පාලනය කරන්නේ. එයා තමයි ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ. ඊයේ මට කතා කරලා "Daddy, you must come home today right now." දැන් එන්න ඕන. එයා යාට මා මිස් වෙනවා. ඉතින් ඉතින් ඒ දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරලා තියෙනවා. ඉතින් ඒ අපේ ලෝකයේ තිබෙන විශාලතම ධනවත්ම රිච් නගරයක තමයි දෙවියන් වහන්සේ මාව ගිහිල්ලා තියලා තියෙන්නේ. මොකද මාව ධනවත් කරන්න. ආමෙන්. කේම්බ්‍රිජ් අහලා තියෙනව නේද කේම්බ්‍රිජ්? ආ මම මේ කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ මම ඉගෙන ගත්තේ නෑ. මං සුද්ධාත්ම විද්‍යාලය තමයි මම ඉගෙන ගත්තේ. ආමෙන්. ඉතින් මම ව්‍යාපාරයක් කරනවා. ඉතින් කරන ගමන් සේවය කරනවා. ඉතින් මගේ නම හර්ෂ නේද හර්ෂ. ඉතින් දෙවන් වහන්සේ අමතක කරලා නෑ. මගේ නම බයිබලයට ඇතුළත් කරන්න. right ඔයගොල්ලෝ දන්නවද? ඔයාලට අහුවෙලා තියෙනවද හර්ෂ කියන නම බයිබලේ? ඔයගොල්ලෝ බයිබලේ කියවලා නැහැ. අන්න බඩු මාට්ටු. ඈ බයිබලේ කියවලා නැහැ. හර්ෂ කියන නම බයිබලේ තියෙනවා. නෙහෙමායා chapter 7 verse 54 වරි කොහේ හරි. anyway ඉතින් මම කරන සේවය තමයි ස්වාමින් වහන්සේට මේ උන්වහන්සේ මට පුදුම බරක් දුන්නා මේ රාජ්‍ය සුභාරංශිය ලොව මුළුල්ලේ යන්න ඕන. ආයි හර්ෂාගේ පුත්‍රයෝ. හරි තියෙන්නේ. ඉංග්‍රීසියෙන් HRSH e කියලා තමයි තියෙන්නේ. හැබැයි ඉතින් අපේ අම්මලා ඕක කොහෙලා නෙමෙයි. නම දැම්මේ. හර්ෂලා ඉන්නවද මෙතන? හර්ෂ රූපසිංහ ඉන්නවද? ඕකේ. රයිට්. Uh, ඉතින් මම කරන සේවය තමයි සහෝදර සහෝදරිය. යේසුස් uh, වහන්සේ අපට කියලා ගියේ මොකද්ද යනකොට? නුඹලා ගොස්. ගොස් හරිද? වාර්ලෙන් දන්නේ නෙමෙයි. ගොස්. සීලු જાතීන් කාගේ ගෝලයන්ද? මගේ උන්වහන්සේගේ ගෝලයන් කරන්න සියලු જાතීන් ගෝලයන් කරන්න උන්වහන්සේ උගන්වපු දේවල් උගන්වන්න කියලා ඒ උන්වහන්සේ කිව්වේ. උන්වහන්සේ කියලා ඊට පස්සේ ස්වර්ගයට එසවෙන්න මොහොතකට කලින් අර last word එක අර අන්තිම කැමැත්ත කියන්නේ අන්තිම කැමැත්ත ඊටම වැදගත් නේද? අපි ලියන්නේ ලොකු දූට මේගේ පොඩි එකට දෙන්නේ නැහැ ඌ එකේ පැනලා ගිය නිසා. ලොකු තු දෙවණියාගේ එක මදාවියා ඌට පොඩ්ඩයි දෙන්න ඕන. ඕකනේ අන්තිම කැමැත්ත. ඒ වගේ ඒකේ අන්තිම කැමැත්ත තමයි අර ඒ මොනස ජීවත් වෙච්ච හම්බ කරපු සේරම බෙදලා දෙන්නේ. එතකොට අන්තිම කැමැත්ත සහ අන්තිම වචනය ඊටම වැදගත් සහෝදර සහෝදරියෝ. දැන් මම මෙතන පැයකමාරක් පැයක් දේශනා කරලා මම අන්තිමට දෙයක් කියනවා. ඒ මුළු කියපු ඔක්කොම වල අන්තර්ගත වෙලා තියෙන්නේ අර අන්තිමට කියපු දේ. එහෙමනේ. උරේ සුවන්ස අන්තිමට මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? හා? ඔව් හරි ළඟට ආවා ළඟට ආවා. උනාස කියනවා මද දැන් ගෝලිය අහනවානේ ස්වාමිනී දැන් අපි දැන් ඔබ මේ මේ රාජ්‍ය ස්ථාපිත කරන්න කවද්ද? එතකොට විශ්වාස කිරු මේ පියාණන්ගේ වට ඕගොල්ලෝ වැඩ කරදර වෙන්න එපා. ඕගොල්ලන් මෙතන රැඳී සිටින්න සුදාත්මය ආකල නුඹලා බලය ලබන්නහුය. එවිට ජෙරුසලමේද සමාරියේද හැමතැනම ගිහිල්ලා මොකද්ද කරන්න කිව්වේ? නෑ නෑ නෑ නෑ. මොකද්ද කිව්වේ? ඔය කියවන්නේ නෑ මේක නෙමේ. අර කේස් එකක් පාස් උදිත් ලංකාවේ අප්‍රික මේ තුන්වන ලෝකයේ කියවීම මාර ප්‍රශ්නයක් මේක. කියවන්නේ සුදු අය කියවනවා. ඒගොල්ලෝ කියවන එකමයි වැඩේ. නිදා ගන්නකොටත් කියනවා, කෝච්චි යනකොටත් කියනවා, බස් එක යනකොටත් කියවනවා. මොකද කිව්වේ? මට සාක්ෂි කාරයෙක් වෙන්න නේද? ඒකයි කිව්වේ. මට සාක්ෂිකාරයෙක්. එතකොට අපි උන්වහන්සේට සාක්ෂියක් කරනවා කියන්නේ අපි උන්වහන්සේගේ ජීවිතය ගත කරනවා. උන්වහන්සේ ගත කරපු ජීවිතය. දැන් අපිනේ මේක පෙන්වන්න යන්නේ සභාවනේ. ලෝකයට. ශුද්ධ ආත්ම මාංශ අපතුල ඉන්නෝ කොහෙන්ද මේක යන්නේ අපි තුලින් අපි තුලින් තමයි ලෝකය දකින්න යනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඒගොල්ලෝ වෙන කොහෙන්වත් යේසුස් වහන්සේ දකින්න යන්නේ නැහැ. ඒතකොට ඔබ ගත කරන ජීවිතය උන්වහන්සේට සාක්ෂියක් වෙන්න ඕන. ආමෙන්. ඉතින් අද දවසේ ඔබ සමග මම වචනයක් බෙදා ගන්න කැමතියි. ඒ සාක්ෂිය වීම පිණිස ඔබට උදව් වෙනවා. ඉතින් මම අද කරන්නේ මොනවද දන්නවද? මම දෙවනාංශේ මාව එක එක රටවල ගෙනියනවා. විශේෂයෙන්ම මේ මේ වෙලාවේ මම යන්නේ ගොඩක් අර තුන්වන ලෝකයේ තුන්වන ලෝකයේ දුප්පත්ම දුප්පත්. වතුර නෑ බොන්න ඒ මිනිස්සුන්ට. ඒ තැන්වලට ඔය කවුරුවත් ගිහිල්ලක් නැහැ. ඔය බෝන් කියලා අරගොල්ල මේගොල්ල කවුරුවත් පළාත්වල ගිහිල්ලා නැහැ. හරිද? ඉතින් හර්ෂ මලවීර දෙවන් වහන්සේ පැතිල යනවා. ඉතින් ගිහිල්ලා අපි පැතිවල මේ සුභාරංචිය කතා කරන මම මේ පැතිවල ඉන්න පාස්ටර්ස්ලා ඒගොල්ලන්ව දිරිමත් කළා. ඒගොල්ලන් ඒගොල්ලෝ ඔහේ ඉන්නෝ නිකන් වාඩි වෙලා. සමහර පාස්ටර්ස්ලා ඉන්නෝ මේ පැතිවල ඒගොල්ලෝ දන්නේ ජෝන් 316 විතරයි. හැබැයි සභාව පටන් අරන්. හැබැයි හොඳයි ඒක හොඳයි. හැබැයි අර දැනුම නැතිකම නිසා ඒගොල්ලන්ට බයිබල් විද්‍යාල නැතිකම නිසා ඒගොල්ලන් පිස්සු නටාගෙන ඉන්නවා. ඉතින් මම මට ඒ වගේ ගොඩක් හම්බුණා. ඉතින් ඒ අය සමග ගිහිල්ලා මම මේගොල්ලන්ට මේ මේ උතුම් ආඥාව ග්‍රේට් කමිෂන් එක ක්‍රියාවට නංවන්නේ කොහොමද කියලා උගන්වන එක තමයි මම කරන්නේ. කියන්නේ කිතුනුවා යේසුස් වහන්සේ මෙන් ජීවත් වන්නේ කෙසේද? life like Christ. හරිද? ඒක තමයි මම කරන සේවය. ඉතින් අපි ඒක සමුළු කොන්ෆරන්ස් හරහා අපි උගන්වනවා. ඉතින් ගොඩක් මං වෙස්ට් ඇෆ්‍රිකා පැත්තේ, ඊස්ට් ඇෆ්‍රිකා පැත්තේ එහෙම ගිනවා. ඉන්දියාවේ ඉඳලා තමයි මම ආවේ. ඉන්දියාවේ මම ගියා ගිය ඉරිදා ඉඳන් අද වෙනකොට මම පැය 35ක්ද කොහෙද දේශනා කරලා තියෙනවා. හරි. ඉන්දියාවේ මම බයිබල් විද්‍යාලයකට මට ආරාධනයක් ලැබුණා. එතන ඒගොල්ලන්ගේ විෂන් එක තමයි ඉන්දියාවේ තියෙනවා ගම් මිලියන නෙමෙයි half a million. ඒ කියන්නේ ලක්ෂ 5ක්. ඒගොල්ලා යේසුස් වහන්සේ තියන් නත්තල් කියන වචනේවත් අහලා නැහැ. right. ඉතින් මේ මේ සංවිධානයේ දර්ශනය තමයි ඒ තැන්වලට ගොස් සභාරෝපණය කිරීම සහ සුභාරංචිය ඒ තැන්වලට ගෙන යාම. ඉතින් මම මේ ඒ ඒ ට්‍රේනින් සෙන්ටර් එකේ ඉන්න අයට ගිහිල්ලා උගන්වනවා. ඒගොල්ලන් next batch එක පෙබරවාරි මාසේ යන්නේ. ඉතින් ඒගොල්ලන්ට මම ගිල්ලා ලෙඩු සුව කරන්නේ කොහොමද? විශ්වාසකනා මේ යක් උදුරු කරන්නේ කොහොමද? ආ මලවුන් නැගිටවන්නේ කොහොමද? හරිද? ඔවා කරන්නේ නැහනේ. මේ බලය ඔක්කොම තියෙනවා. හරිද? ඇදහිලිවන්තයාට ඇත්තව ලකුණු මොනවද? ඔවුන් මාගේ නාමයෙන් ඇදහිලිවන්තයෝ මේ. කිවිදෙක් ඉනවද ඇදහිලිවන්තයෝ මෙතන? ඔබ ඔක්කොම බොහෝ අය ඇදහිලිවන්තයෝ. මාක් 16 17 18 නේද කියන්නේ? ඇදිහිලි වන්තට අත්තව ලකුණා. යේසුස් වහන්සේ කරන මෙන්න මේ අය අඳුර ගන්න ඕන නම් මගේ ගෝලියෝ මගේ මම අදහනවායි කියනවනම් මෙන්න මේ ලකුණු ඒගොල්ලෝ තුල තියෙන්න ඕන කියලා. යක්ෂයෝ දුරු කරනවලු අන්‍ය භාෂා කතා කරනවලු මරණීය වසජාතියක් ආවත් ඒවා හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වස බොන්න කියලා නෙමෙයි හරිද? ඊට පස්සේ සර්පයෝ අල්ලනවා. ඒ කියන්නේ මේ සර්පයෝ අරේ ගිහින් කරේ දාගෙන විකාර කරන්න නෙමෙයි හරිද? එහෙම ඉන්න කරන අය. ඊට පස්සේ කියනවා අධිලවන්තය අත තැබූ කල රෝගීන් සුවවන්නේ. ඉතින් දැන් මේ මට්ටමයි අපි නැවතත් සභාව දැන් රීෆෝම් වේගෙන එනවා. හරි. ඉතින් මේ තැන්වල දෙවන් වහන්සේ සූදානම් කරලා තියෙනවා. ඉතින් අද දවසේ ඔබට උන්වහන්සේගේ වචනය මම බෙදා ගන්න කැමති. අපි දකිනවා යෝහාන් 6 63 කියනවා ජීවත් කරන්නේ ආත්මය. මාංශයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි. යේසුස් වහන්සේගේ වචනය තමයි සහෝදර සහෝදරිය මොනවද තියෙන්නේ? ජීවනය. මේ වචනේ හරිද? මේක ලියපු වචනය මේ වචනය අරගෙන ක්‍රියාවට දානකොට ජීවනය ඔබ අත්දකින්න යනවා. මේ වචනය ඔහේ තියාගෙන කොට්ටයට තියන් බුදිය ගන්නකොට ඔබ ජීවනය දකින්න යන්නේ නැහැ. right? ඉතින් අද මම දකිනවා පොදුවේ ගත්තාම හොඳේ මම මේක සබාවක් ගැන මේ කියන්නේ පොදුවේ ගත්තාම කිතුණු සබාව. හරිද? බොහෝ තැන්වල මැරලා තියෙන්නේ. ජීවනයක් නැහැ. right? ජීවනයක් නැහැ කිතුණුවෝ බොහෝම දුක් කරදර කම්කටොළු විඳිමින් ලෙඩ රෝගවල ගමන් කරමින් ආර්ථික ප්‍රශ්නවල ගමන් කරමින් හරිද යනවා. මේක තුන්වන ලෝකයේ විතරක් නෙමෙයි. මේක බටහිර ලෝකයේත් මම දකිනවා. ඉතින් එහෙම නෙමෙයි අපි ගමන් කරන්න ඕන. අපි මේ සර්ව බලධාරී රජුන්ගේ රජතුමා කියලා මහා විශාල දෙවි කෙනෙක් අදහගෙන හීගන්නා වගේ ජීවත් වෙනවා. ප්‍රශ්න කරදරාවහම අරේ මේ දුවනවා ලෝකෙට දුවනවා. ඉතින් මේක දැක්කහම සහෝදරයා සහෝදරිය මට මට දරා ගන්න බැරි අර කියන්නේ පපුවේ කැක්කුමක් එනවා කියලා. හරිද? කිතුණු සභාව කියන්නේ යේසුස් වහන්සේගේ සභාව. ඉතින් මම මේක ගැන අධ්‍යයනය කරමින් මේක ගැන සොයමින් ඉනකොට උන්වහන්සේ එළිදරව් කරා දේවල්. ඉතින් ඔබට මම දකිනවා පාස ජෙරොම් හරහා ඒ වගේම මේ පාසස්ලා හරහා ඔබ මේ වචනය අහලා ඇති. මේක අලුත් දෙයක් නෙමෙයි ඔබට. නමුත් අද දවසේ මම නැවතත් මතක් කරලා දෙන්නම් පොඩි පොඩි කාරණා ටික. එතකොට මොනවද වෙන්නේ? අපි හුස්ම ගන්න මේ පොළොවේ කිතුණුවේ ඔබ ගැලවීම ලැබපු ගමන් දෙවන් වහන්සේ ආව ගත්තනම් කතන්දර ඉවරයිනේ. ආ රැප්චර් වුණා නම් ගැලවීම ලැබපු ගමන් ඉවරයි කතන්දරේ. නමුත් දෙවන් වහන්සේ ඔබව පොළොවේ තියලා තියෙනවා. මොකටද තියලා තියෙන්නේ? සාක්ෂි දරන්න. ඔබ මේ පොළොවේ ජීවත් වෙන හුස්මක් හුස්මක් හුස්මක් පාසා ඔබ කිතුනුවා සභාව එක්ලීසියා එකේ ජොබ් එක තමයි රාජ්‍ය සුභාරංචි දේශනා කිරීම. මේක කරලා ඉවර වෙනකොට සභාවට කරන්න දෙයක් නැහැ. ඇයි? සෑම ජාතියකට සුභාරංචිය ගිහින් ඉවරයි. කරන්න දෙයක් නැහනේ. එතකොට මොකක්ද වෙන්නේ? රැප්චර් කියලා එකක් එනවා. එතකොට මේක උස්ස කරනවා සබහාව. හරිද? එතකොට දැන් අපි මේක කරනකම් ඕක වෙන්නේ නැහැ. මැතිව් 24:14 කියනවා රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ප්‍රකාශ වන්නේය එවිට අන්තිමය පැමිණෙන්නේ එවිට එතකොට රාජ්‍යයේ මේ සුභාරංචිය සිළු ජාතික සාක්ෂියක් වෙනස ප්‍රකාශ කරන්නේ කවුද? දේවදූතයෝද? දෙවියන් වහන්සේද? ආ ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. දෙවියන් වහන්සේ තමයි කරන්නේ අපි හරහා. අපි හරහා. right. දැන් මම ඔයගොල්ලන්ට පොඩි කියමනක් කියන්නම් මේක මම ඉංග්‍රීසියෙන් කරන ඊට පස්සේ බලමු සිංහලෙන්. Without God man cannot. Without man God will not. ඒ කියන්නේ දිවන් වහන්සේ මනුෂ්‍ය මවල ආදම්ට දුන්න ආධිපත්‍ය. සිළු බලය මේ පොළොවේ. දිලකවා බෝවෙන් බැඩුවෙන් පොළොව යටත් කරගන්න කියලා. හරිද? ක්‍රිස්තියානි කියලා ආගමක් දුන්නේ රාජ්‍යයක් දුන්නේ. ආදම් රජ කෙනෙක්. ඒතොර ආදම්ට එයා ඒක අහිමි කරගත්තා. නේද? ඒක අහිමි කරගත්තා. දැන් යේසුස් වහන්සේ ඇල නැවතත් මොකද්ද කරේ? ආදම්ට අහිමි වූ රාජ්‍ය ස්ථාපිත කරා. යේසුස් වහන්සේ ඇවිල්ලා ඔක්කොම මොනවද කිව්වේ? රාජ්‍ය. රාජ්‍ය පැමිණ තිබේ. රාජ්‍ය සොයාපල්ලා. රාජ්‍ය මේ වගේ. ක්‍රිස්තියානි කියලා කිව්වේ නෑනේ. ආගමක් නෙමෙයි කතා කරේ. පස්සේ කාලෙක තමයි අර ගෝලියෝ කිතුනුවෝ හැටියට අඳුරගත්තා. මොකද කිතුනුවා ක්‍රයිස්ට් ක්‍රයිස් ක්‍රිස්ටියන් ඒක ආවේ කොහොමද? ක්‍රයිස්ටියන් ඒ කියන්නේ ක්‍රිස්තුස් වගේ. එතකොට ඔබ ක්‍රිස්තියානි කියලා කියනවා නම් ඔබ තුල ක්‍රිස්තුස් විදහා දැක්වෙන්න ඕන. right? ඔබ තුල ක්‍රිස්තුස් විදහා දැක්වෙන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ මොනවද කරේ පොළවේ ඉන්නකොට? පළවෙනිම දේ උන්වහන්සේ කරේ මොකද්ද? ප්‍රේමය, ප්‍රේමය. ප්‍රේමය ඔබ තුල තියෙන්න ඕන. right? ගැලවීම ලැබුවාම මේ ප්‍රේමය ඔබ තුල ඇවිල්ලා තියෙනවා. කොහොමද දන්නවද? ගැලවීම ලබනවා කියන්නේ සම්පූර්ණයෙන් ශුද්ධාත්මන වහන්සේ ඔබ තුල ඇවිල්ලා වැඩ වාසය කරනවා. ආදම්ගේ ගැලවි ආදම් පව් අර ගහෙන් කාපු ගමන් අර මරණයට ජීවනය දුන්නේ මරණය තිබුණා අර ඒ දන්නුවේ නැතන ජීවනය දුන්නා මරණයට ජීවන දුන්න ගමන් මරණය ආවා යේසුස් වහන්සේ ඇවිල්ලා මරණය මරලා නැවතත් සුද්ධාත්මය අපට ලබා දුන්නා ඒකනේ කියන්නේ යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින නම් ඔහු අලුත්ම විලක්ක පරණ සියල්ල පහව ගියේ මෙන්න සියල්ල අලුත් වී තිබේ දැන් ක්‍රිස්තුස් වහන්සේ ලෝකේ දේ කරලා දැන් අපිට කියනවා මේක ගිහිල්ලා හැමතැනම කියන්න. හැබැයි ඒ ප්‍රේමය රෝම පහේ රෝමන්ස් 5:5 රෝම පහේ පහද කොහෙද? කියන්නේ සුද්ධහත්ද කරන කොටගෙන ප්‍රේමය නුඹලා අතුර වගුරන ලද්දේ. ඒ වගුරපු ප්‍රේමය මොකක්ද දන්නාද? අග්ගපේ තරාතිරමක් නැති ප්‍රේමය දෙවියන් වහන්සේගේ ප්‍රේමය. ඔබ තුලට වගුරුලා තියෙන ඔබ ගැලවීම ලැබපු මොහොතේ. හැබැයි ඒක එළියට තාම එන්නේ නැහැ. ඔබගේ සිත අලුත් වෙලා නැති නිසා. ඒතකොට මේ සියල්ල මුළු පැකේජ් එක උන්වහන්සේ දීලා තියෙනවා. ආධිපත්‍ය බලය ඒ සියල්ල ඒ වෙලාවේ ලැබිලා තියෙනවා. හැබැයි ඒක තාම පාවිච්චි වෙන්නේ නැත්තේ ඔබ සිත අලුත් වෙලා නැති නිසා ගෝලයක් කරන්න කියලා කිව්වේ යේසුස් වහන්සේ. ඇදහිලිවන්තයෝ වගේ ඉන්න නෙමෙයි. ඇදහිලිවන්තෝ දන්නද ඇද ඇද ඉන්න හැමතිස්සෙම. ඒ පැත්ත රැඳෙනවා මේ පැත්ත රැඳෙනවා. ගෝලයෝ කියන්නේ මැරෙන්නත් යන කට්ටිය. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දැන් මැරෙ කිතුණුවා කියන්නේ මැරිච්ච කෙනෙක් නෙමෙයි. එයා ජීවිතය හිමි වෙච්ච කෙනෙක්. සදාකාල ජීවිත අතුල් වෙච්ච කෙනෙක්. අපි මේ පොළොවෙන් යනවා කියන්නේ මේ අපේ ආත්මය අර අතනට යනවා. ඔය තව මැරෙන්න දෙයක් නැහැ. අර ගෝලයා වෙනකොට ඒක මනසට එනවා. ආවහම මොනවද වෙන්නේ? අපි ඩයිනමයිට් වගේ තමයි. රයිට්. ඉතින් දැන් ඔබ බලන්න මම දැක්ක මේ සභාවන් අතර යනකොට යේසුස් වහන්සේගේ ලැබුණා උමේ ජීවනය ඒ කිසි දෙයක් අද මේ මිනිස්සු බොහෝ වශයෙන් භුක්ති විඳින්නේ නැහැ. රයිට්. ඉතින් අපි බලමු මේ බයිබල් පද දෙස. එපිස එකේ හතර කියනවා ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද මොනවද කළේ? කළසේක කළසේක. දැන් ආශිර්වාදයේ කොහෙද තියෙන්නේ? කවුරු තුලද ආශිර්වාදය තියෙන්නේ? කවුරු තුලද? උන්වහන්සේ කුවේ කාටද? ක්‍රිස්තුස් වහන්සේට. කියවන් කියවන්. ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි එතකොට ස්වර්ගීය ස්ථානවල ආත්මික මේ ආත්මික ආශිර්වාද කියන එක තමයි අපේ කටට පැටලෙලා තියෙන්නේ. මේ කිතුණුවා කියන්නේ you are more than a spirit than physical. ඒ කියන්නේ ඔබ ආත්මික කෙනෙක්. ඔබ ආත්මික කෙනෙක්. එහෙම හරි නේද? more than yeah. ආත්මික කෙනෙක් මේ භෞතික නේද? ෆිසිකල් කෙනෙකුට වැඩිය ආත්මික කෙනෙක්. ඇයි? ආදම්ගේ ශරීරය ආවේ දූවිල්ලේ. යේසුස් දෙවියන් වහන්සේ ජීවන හුස්ම හෙළුවා. ඒ ජීවන හුස්ම තමයි ජීවනය. ඒක තමයි ස්පිරිට් එක. අපි සිංහලේ ඔකට ආත්මය කියනවා. ඊට පස්සේ සෝල් කියලා කියන්නේ මයින්ඩ් එක. මනස. සිංහලේ ඔක පොඩක් පැටලලා තියෙන්නේ මම ඒක ඉංග්‍රීසියෙන් කියන්න ඒ නිසා. Spirit, soul and body. හරිද? එතකොට ඔබ ගැලවීම ලබනකොට ඔබගේ ගැලවීම ලැබුවේ ඔය පාත් තුනෙන් කොයි එකද? ස්පිරිට්. ඔගල ආත්මය කියලානේ කියන්නේ. ඕකේ ස්පිරිට් එක. හැබැයි දැන් සීත තාම පරණ කතන්දර කර කර ඉන්නවා. රයිට්. ශරීරය සිතත් එක්ක ඒ දෙන්න එකතු වෙලා ශරීරය කියනවා සිගරට් එකක් බොන්න ඕන. සිගරට් එකක් බොන්න ඕන. සිත කියනවා යම් යම් බොමු. ඩ්‍රින්ක් එකක් දාන්න ඕන. කොහොමද අරක්කු. ඉතින් ඒ දෙන්න එකට ක්‍රියාත්මක වෙනවා. ගැලවීම ලැබුවට පස්සේ මොකද වෙන්නේ? ආත්මය දැන් ගැලවීම ලැබුවා ජීවනයේ ආත්මයට. එතකොට දැන් ආත්මය කියන මේ මේ ඒවා දැන් කරන්න බෑ. දේව රාජ්‍යයේ අරක්කු සිගරට් නැහැ. අර අපේ නෝනා අර අල්ලපු ගෙදර නෝනා හරි ලස්සනයි. මේ මේ දේව රාජ්‍යයේ ඒව නැහැ. දේව රාජ්‍යයේ ඒව නැහැ. ස්පිරිට් එක ඒ ඒ ඔක්කොම අපි දැනගන්නේ කොහොමද මේ වචනය තුලේ? ඒතකොට අපි මොනවද කරන්නේ මේ ගැළවීම ලැබපු ආත්මයට වෙච්ච දේ අපි දෙනවා සිතට. අපි සිතට දෙනවා. සිතට දෙනකොට මේ ඇතුළේ ඉන්න කෙනා ඇලියට එනවා. ඇතුළේ ඉන්නේ කවුද? ක්‍රිස්තුස්. හරිද? අර ලුණු ගෙඩිය වගේ. ලුණු ගෙඩියක් ගෙනල්ලා මෙතන දිගහැරනකොට ඔක අරන් එනකොට එච්චර ගඳ නැහැ. ඔය ලුණු ගෙඩිය දැන් මෙහෙම කපන් කපන් මේ මොනවද පීල් අර අර යනකොට මොනවද කියන්නේ ලේයර්ස් නේද? ඕ පොතු අරිනකොට මොනවද වෙන්නේ? අර සුවඳ එනව නේද? ගඳ කියලා අපි කියන්නේ ලුණු ගඳයි කියලා සුළු සුවඳයි කියන්නේ නැහනේ. රෝමා එක දැන් ඔන්න එනවා ටික ටික එළියට. එතකොට වෙන්නේ මොකද්ද? පලාතම ගඳ විහිදෙලා පලාතටම. right? ඒ වගේ තමයි දැන් අපි සිත අලුත් කරගන්න කරගන්න කරගන්න අර ඇතුළත සිටින ක්‍රිස්තුස් එළියට එනවා. ඒ කියන්නේ මාංශ තට්ටු අපි ගලවනවා. මාංශයේ තෘෂ්ණා, මාංශයේ ආස ඔක්කොම නැසනකොට ක්‍රිස්තුස් වහන්සේ එළියට එනවා. එතකොට මොකද වෙන්නේ? පාලුතුමා කියනවා රෝම 12 දෙකේ නේද ඔක කතාව. මොනවද කියන්නේ? නුඹලා මේ ලෝකයේ කාරණාවලට සම්බන්ධ නොවි මොකක්ද අලුත් කරන්න කිව්වේ? සිත සිත. මේ ලෝකයේ කාරණාවට සම්බන්ධ නොවි සිත අලුත් කරගනිමින් සිංහල බයිබලයේ ලස්සනට කියනවා. කවුරු වෙන්නද කිව්වේ? අන්‍යාකාරයත් එක් අන්‍යාකාරයත් එක් සිත අලුත් කරගනිමින් අන්‍ය ආකාරයත් එක්ක. එතකොට ඔයා සිත අලුත් වෙනකොට මොකදනේ? ඔයා අන්‍ය ආකාරයත් එක්ක වෙනකොට අර අනිත් මිනිස්සු දකින්න යනවා. මෙයා පොඩි වෙනසක් තියෙනවා. මෙයාගේ එතකොට ඔබ එතකොට ඒගොල්ලෝ දකින්නේ කවුද? හර්ෂමල වීර නෙමෙයි දකින්නේ ක්‍රිස්තුස්. එතකොට ඒගොල්ලන් අහනවා. යන්නේ මේ ඒගොල්ලන් අහනවා. ඔයා මේ මම ඉස්සර ජොබ් එකක් කරා. එතන සේල්ස් එතනට එනවා මේ ශ්‍රී ලාංකිකයෙක් හැබැයි ජර්මනියේ ඉපදිලා එහෙම. ඉතින් මේ මිනිස්සයා මේ මගෙන් අහනවා හර්ෂ ඔයා මේ ඔයා hina වෙච්ච ගමම්මනේ ඉන්නේ. ඔයාට ප්‍රශ්න එන්නේ නැද්ද? ඈ? ඔයාට ඔයාට මුකුත් ඔයා බැලුවා හැමතිස්සෙම hina වෙලෙන්නේ. එතකොට මම මොකක්ද කළේ තේ මම යේසුස් වහන්සේට සාක්ෂියක් වෙලා. දැන් එතකොට මම මොනවද දන්නවද කියන්නේ ආට? මම එයාට කිව්වා මම hina වෙලා ඉන්නේ. දැන් ඒ දොර ඇරිච්ච ගමන් පටස් ගාලා යේසුස්ව දාන්න ඕන එළියට. හරිද? මම hina වෙලා ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ මා තුල සිටින නිසා. උන්වහන්සේ ඔයා ඇහුවා නේද මේ වට ප්‍රශ්නේ නැද්ද කියලා? මගේ ප්‍රශ්න සියල්ල අරන් කුරුසේ කරගහලා ලේ පූජා කරලා ඔක්කොම මරලා මාව ප්‍රශ්න වලින් නිදහස් කළා. මට ප්‍රශ්න විසඳීමේ ආධිපත්‍ය බලය සියල්ල උන්වහන්සේ මට ලබා දුන්නා. අන්න එහෙම තමයි witness සාක්ෂියක් වෙන්නේ. right? අපේ ජීවිතය. දැන් අද සිත අලුත් කරනවා කියන්නේ ඒක. සිත අලුත් කරන්නේ කොහොමද? අනේ ස්වාමීනි මගේ සිත අලුත් කරන්න ස්වාමීනි සමහරු මම මේ සිත අලුත් කරන දේශනා කරනකොට ඒ සමහර අය කියනවා මේ පාස්ටර් ඇවිල්ලා පාස්ටර් යාඥා කරන්න පාස්ටර් මගේ සිත අලුත් වෙන්න කියලා. සහෝදර සහෝදරියෝක යාඥා කරලා කරන්න පුළුවන් නම් ජොබ් එක මෙලහට ඉවරයි. මම මෙතන දැන් දේශනා කරන්න ඕනේ නැහැ. සිත යේසුස් වහන්සේ අර පරුසිවරුන්ගේ සිත වෙනස් කරන්න උන්වහන්සේ උත්සාහ කරේ නෑ නේද? ඇයි ඒකට අර ඔක්කොම යීස්ට් මොනවද කියන්නේ? මුහුන් මුහුන් ඔක්කොම වැටලා ඒක විහිදලා ගිහිල්ලා උන්වහන්සේ හොයාගත්ත කවුද? මාල්ලුකාරයෝ, ටැක්ස් අර ටැක්ස් කලෙක්ටර්ස්ලා. ඔය කට්ටිය තමයි උන්වහන්සේ හොයාගත්තේ. උන්වහන්සේ ඒගොල්ලෝ හොයාගෙන තමයි මොනවද කරේ? දුන්නේ උන්වහන්සේගේ වචනය. දැන් එතකොට මේ සිත අලුත් කිරීම. ඔබ දන්නවද යේසුස් වහන්සේගේ පළවෙනි ප්‍රකාශනය මතෙව් 4:17. උන්වහන්සේ කන්දෙන් ඇවිල්ලා අර පරීක්ෂාව ඔක්කොම වාජන ඇවිල්ලා උන්වහන්සේ කියනවා පසුතැවිලි වෙයල්ලා දේව රාජ්‍ය ළඟම තිබේ. දැන් පසුතැවිලි වෙයල්ලා කිව්වම අපිට මේක හරි රිලිජියස් ආගමික වචනයක් නේද ආගමික. පව් වලින් පව් පව් සමා කරගන්න පව් පව් පව්. දැන් ඒක හරි. ඒකක් තියෙනවා. මේ වචනේ තේරුම තමයි change the way you think. නුඹලා දැන් සිතන ආකාරය වෙනස් කරන්න. නුඹලා සිතන ආකාරය වෙනස් කරන්න. ඇයි? දේව රාජ්‍ය දැන් පැමිණ තිබෙනවා. ඇයි සිතන ආකාරය වෙනස් කරන්නේ? සිත වෙනස් කරන්න කියන්නේ සිත සම්පූර්ණයෙන්ම අපිව සාතන් ඔක්කොම කන පිට ගහලා තියෙන්නේ. ආගම ධර්මය උගන්නලා අරවා මේවා ඔක්කොම උගන්නලා සිත අපේ අනුපිට ගහලා තියෙන්නේ. එතකොට සිත අලුත් කිරීම තමයි මේ ජොබ් එක. එතකොට යේසුස් වහන්සේ කියනවා නුඹලා කොස් ගෝලයන් කළා බෞද්ධස්ම කළා එයාට මා උගන්නපු දේවල් උගන්නන්න කියලා. යේසුස් වහන්සේ උගන්නපු දේවල් අපිට ඕන ඕන ඒවා නෙමෙයි. මේ වචනය. rightly divided word of truth හරියට වචනය පහදා බෙදලා දෙන්න කියලා තිමෝතිට පාවුලතුමා කිව්වා නේද? ආන්න ඒ වචනය. මොකද මේ වචනේනේ ජීවනය තියෙන්නේ. හරි එතකොට මේ වචනය අපි අතුලත් කරගන්නවා අපේ සිතට ඇතුළත් කරලා අපි කියනවා මොනවද කියන්නේ? මෙන්න මේකයි දැන්. එතකොට දැන් සිත සිතටනේ ඔක්කොම එන්නේ පරීක්ෂාව. සිතට තමයි සේරම එන්නේ. ඊවගේ සිතට දැනුනේ මොකද්ද? ඒ වගේ මොකද දැනුනේ? ගස ලස්සනයි. කෑමට ප්‍රිය බවද? ඇස් වලට ඔක්කොම මෙතනින් යන්නේ. මයින්ඩ් එක. මේ මයින්ඩ් එක මේ සිත තමයි මේ මේ මේ මේ පොළොවේ තියෙන මේ තු යුද පිටිය. මේ යුද පිටිය යන යුද්ධ පොඩි පහ යුද්ධද මෙතන යන්නේ. විවිධාකාර යුද්ධ මෙතනින් තමයි පරීක්ෂා වෙන්නේ. right එතකොට මේක ආරක්ෂා කරන සිත ආරක්ෂා කරන් සිත අලුත් කරගන්න එක තමයි මේකේ කී පොයින්ට් එක මේ කිතුණු දරුවනේ. right. එතකොට සිත අලුත් වෙනකොට ක්‍රිස්තුස් වහන්සේලට නෝ දැන් අද සිත අලුත් කියන්නේ මොකක්ද? එක සිත දෙතනක නතර වෙලා. උබේ ලොවයි මගේ ලොවයි අර පැත්ත මේ එක කකුලක් ඊශ්‍රායලේ අනෙක් කකුල ඊජිප්තුවේ ලෝකේ පොඩ්ඩයි මේකේ පොඩ්ඩයි. එහෙම හිතියොත් ඒක ඔබ ක්‍රිස්තුස්ගේ ස්වභාවට අයිති වෙන්නේ. ඔබ ගැලවීම ලබනකොට ඔබ මොනවද කරේ? ක්‍රිස්තුස් වහන්සේ කවුරු හරිද පිළිගත්තේ? ගැලවුම් කාර්යානන්. ඊට පස්සේ ස්වාමීන් දැන් අද ගොඩක් කට්ටිය ගැලවුම් කාර්යය කෑල්ල අරගෙන තියෙනවා ස්වාමීන් කෑල්ල අරගෙන නැහැ. යේසුස් වහන්සේ කිව්වා නේද? කිරිඳි තිරිඟු දෙකම වැවෙනවා. හරි? ඉතින් මං හිතන්නේ ඔය ගැලවුම් කාර මේ ස්වාමීන් වහන්සේ පළවෙනි දේ තමයි ඔබ ස්වාමීන් හැටියට යේසුස් පිළිගන්න ඔබ. ඔබේ ස්වාමීන් කවද මේ ලෝකයේ දෙවියව ඔබ අන්ධ කරලා තිබුණේ. මං අවුරුදු 25ක් මගේ ජීවිතයේ මාව අන්ධ කරලා තිබුණා මේ ලෝකයේ දෙවියා. එතකොට මම ගැලවීම ලබනවා කියන්නේ මේක නිකන් මේ ආගමික මේ බෝනගේන් කියන මේ අද බෝනගේනකම කල්ට් එකක් වගේ. බෝනගේ මේ ඔයත් බෝනගේද? ඔව් අනේ මාත් බෝනගේ. මං ඔය අහලා තියෙනවා. බෝනගේ. බෝනගේට බයිබල් කාර්යෝ කියයි ආගම් කාර්යෝ කියයි. මොකද බෝනගේන්ල හැසිරෙන විදිය. ඉතින් දැන් ස්වාමීන් හැටියට පිළිගත්තාම ආයි අපට අපි දෙනව නේද උන්වහන්සේට ස්වාමීන් කියන අයිතිය. ස්වාමීන් කිව්වහම මෙන්න ස්වාමීන් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ලේ වලින් මුද්‍රා කරලා පවිත්‍ර කරලා ඔබ වහන්සේ ලේ වලින් අපි මුදලා අරගත්තා. මෙන්න ස්වාමිනේ දැන් ඔබ වහන්සේ මාව තාලන්න පොඩි කරන්න හරි ගස්සන්න ඔක්කොම කරලා මාව හදාන්න. දැන් වැඩි වෙලා තියෙන මේකයි. බොහෝ අය සාමී ස්වාමීත්වය දෙන්නේ නැහැ. ඒක මේ උන්වහන්සේ බලෙන් අවිල්ලා ගන්නෙ නැහැ. සුද්ධාත්මයක් Holy Spirit is not a forceful spirit. ඒ කියන්නේ සිංහලෙන් කොහොමද කියන්නේ? අර බලයෙන් බලයෙන් ඇවිල්ලා එහෙම කරනවා නම් අපි ඔක්කොම මෙලහට අර ආගමනේ බලයෙන් කරන්නේ ආගම ආගමක ඔක්කොම නිදි අර නිදි විනාඩි මොකද්ද ස්ථාතිරට පැය පස් පාරක් යාඥා කරපන් හරිද අරක දීපන් මේක දීපන් මෙහෙම ඇඳපන් ආගම ඒ ඔක්කොම රිලිජන් රිලිජන් කියන්නේ බොන්ඩේජ් බැඳීම රෙල්ලගාරී කියන ලතින් වචනයෙන් තමයි ඔය රිලිජන් කියන ඉංග්‍රීසි වචනේ හැදලා තියෙන්නේ. ඒතකොට ඒකේ තේරුම තමයි බැඳිලා ඉන්නේ. බන්ධනය කරලා තියෙනවා. යේසුස් වහන්සේවල අපි මේ බැඳීම් වලින් උන්වහන්සේ අපව සම්පූර්ණ නිදහස් කරා. right? එතකොට දැන් අපි ආයේ බැඳීම් වලට යන්න නරකයි. සිත අලුත් කරගන්න ඕන. සිත අලුත් කරගෙන අපි අන්‍යාකාරයත් එක්ක බවට පත් වෙන්න කියලා කියනවා. දැන් නමුත් අපි දැක්ක අද මෙන්න මේක ලොකුම ප්‍රශ්නේ. දැන් මේ ස්වාමීන් හැටියට පිළිගත්ත කතාව. මගේ නෝනාත් ඉතින් ගහලා නැහැ. එයාත් තියෙන ෆිට් එකේ. ඉතින් ස්වාමීන් හැටියට ජීවත් වෙර කියන්නේ ඒකයි සියල්ල. ඇයි දැන් දැන් මම ජීවත් වෙන්නේ පාවලුතුමා කෝ මම තවත් ජීවත් වෙන්නේ මා උදෙසා නොව උන්වහන්සේ උදෙසායි. එතකොට දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ යේසුස් වහන්සේ ස්වාමීන් හැටියට පිළිගත්ත අරගෙන උන්වහන්සේ දැන් ඇවිල්ලා රයිට් උන්වහන්සේ දැන් වාඩි වෙනවා ඩ්‍රයිවිං සීට් එකේ. ජීවනය නැමැති රථයේ. වාඩි වුණාම අපි මොකද කරන්නේ අපේ කට්ටිය? ගිහිල්ලා උන්වහන්සේගේ උකුළු උඩින් වාඩි වෙලා මං සුක්කානම ගෙනියන්නම්. ඔබ වහන්සේ ජීරි ටික දාන්න. යේසුස් වහන්සේ මං කිව්වනේ ෆෝස්ෆුල් නෑ. නෑ ස්වාංශේ මේ අතරින් වාඩිලා ඉන්න. එහෙම කියන්නේ නෑ. කියන වෙලාවලු තියෙනවා. right. අන්තිමට සමහරු කියනවා ස්වාමීනි මේ මං ඩ්‍රයිව් කරන්නම් ඔබ වහන්සේ ඉස්සරහ සිටෙන් ඉන්න. ඔය පොඩ්ඩක් එහෙම මේ මොනහරි ප්‍රශ්නයක් ලොරියක් කර එහෙම මේ එනවනම් වංගුවක් එහෙම ආබාධයක් පේනවනම් මට පොඩ්ඩක් කියන්න. එහෙනම් ඉතින් මෙයා දැන් drive කරනවා. රේඩියෝ එකක් දාගන්නවා. ගාලා බුම් බුම් බුම් ඔක්කොම දාලා දැන් ඉස්වාංශ කරන ඔන්න එනවා ඔන්න ලොරියක් එනවා. බලාගෙන. කොහෙද ඇහෙන්නේ නැහනේ. දැන් ඊට පස්සේ ඔන්න හැප්පිලා ගියාම ස්වාමීන් වහන්සේ කිව්වේ නෑනේ ස්වාමීනි. ඇයි මං උඹට කිව්වේ දරුවෝ උඹ මේ දාගෙන මම කියන එක ඇහෙනවද? දැන් ඔන්න සමහරුන්ගේ යේසුස් වහන්සේ කොහෙද ඉන්නේ? පස්සේ සීට් එකේ. ඉතින් ඒ ටික කියන්න ඕනේ නෑනේ. පස්සේ සීට් එකේ ඉඳන් කෑ ගහනවා. අරක ඩික් ටිස් ඩික් ටිස් එකත් එක්ක දන්නේ නැද්ද? අර යනවා තල්ලේ. ලඩගාස් ගාලා වදිනවා. දැන් මිනිස්සු අහනෝනේ නේ. මේ ඊයේ පෙරදා කෙනෙකුගේ අම්මා නැති වෙලා එයාට ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේ මගේ අම්මා ගත්තේ ඇයි? දෙවියන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. හරිද? උන්වහන්සේ ජීවනය තීලා ඒක අධික ලෙස දීපු දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ. ආමෙන්. දැන් ඊට පස්සේ සමහරුන්ගේ යේසුස් වහන්සේ ඉන්නේ කොහෙද දන්නවද? බූට් එකේ. අර මොකක් සිංහල කියන්නේ ඩිකිය නේද? ඩිකිය තමයි සුවහන්සේ ඉන්නේ. මේ අපි තමයි තියන්නේ උන්වහන්සේ. දැන් යුණවහන්සේ දෙකියේ ඉඳන් මෙහෙම ඉඳගෙන කෑ ගහනවා. ඉතින් ඉස්සරහා සීට් ඉඳන් ඇහෙන්නේ නැතු වෙනකොට කොහොමද? දෙකියේ ඉඳන් කෑ ගහන්නේ ගහන්නේ. සමහරුන්ගේ යේසුස් වහන්සේ රතයේ නෑ ජීවිතේ නෑ. ඒ කියන්නේ ස්වාමීන් හැටියට පිළි අරගෙන නැහැ. අර පසුතැවීමේ යාක්කම පරපර ස්වාමීනි මගේ පසුට පවු ටික සමා කරන්න කියලා කවුරු රිපීට් කරන එක කියලා කඳුළු ටිකක් හැලලා. එච්චරකින් හටි ඉවරයි. ස්වාමීන් හැරිට පිළිගන්න ඕන. ඉතින් දැන් ඒ ස්වාමීන් හැරිට පිළිගත්ත ගමන් මොනවද දනද වෙන්නේ? අර උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල අර කරපු ආශිර්වාද ඔක්කොම තම අපි උරුමකාරයෙක් බවට පත් වෙනවා. දැන් අපි මේ මේ මේ දෙවියන් වහන්සේ මොනවද දන්නවද කරේ? ඔයගලන්ට මම පොඩි ස්ටඩි එකක් දෙන්න ටක් ගාලා. God කියන්නේ මොකද්ද? God කියන්නේ අපිට ආපු ගමන් රිලිජියස් ආගමික නේද? එහෙම එන්නේ God කිව්වහම. දෙවියන් God කියන වචනේ තේරුම තමයි self existing one or self sufficient one. ඒ කියන්නේ පැවැත්මක් නැහැ, කාගෙන්වත් යැපෙන්නේ නැහැ. ඒක ඒකේ තේරුම. අපි යැපෙන්න ඕන මොනවද අපිට ඕන පළවෙනිම දේ අපිට ඕන ඔක්සිජන් ඊළඟට මොනවද අපිට ඕන? වතුර ඕන. ඔක්සිජන් නැති වෙච්ච ගමන් විනාඩි 3යිද කොහෙද නේද? විනාඩි 3යි 5යි. මොකද වෙන්නේ? දොයිය බබා. වතුර දවස් 40ක් ඉන්න පුළුවන් මං හිතන්නේ. වතුර ඕනේ මේ ශරීරයට. right. ඊට පස්සේ ඇඳුම්. ඊට පස්සේ කෑම බීම. ඊට පස්සේ පුංචි ගෙවල්. ඊට පස්සේ ලොකු ගෙවල්. ඊට පස්සේ මාලිගා. ඊට පස්සේ පුංචි 3 wheel එකක ලොකු ඊට පස්සේ ඔහම ගිහිල්ලා හයිබ්‍රිඩ් ඒරෝප්ලේන් ඔය මට්ටම ඕක තමයි අපේ අවශ්‍යතාවන්. දැන් එතකොට දෙවියන් කියන්නේ කැරක්ටර් එකක් චරිතයක් විග්‍රහ කරන වචනයක්. ඒ කියන්නේ දැන් මම මේ වෙලාවේ ප්‍රීච් කරනවා. හර්ෂ is the preacher. දැන් ඔයගොල්ලෝ මට ප්‍රීචර් ප්‍රීචර් කියන්නේ නෑනේ මගේ නම හර්ෂ. සින්දු කියන කෙනාට කියන්නේ ගායකයා. ගායකයා ගායකය කියලා කතා කරන්නේ නැහනේ. එයා රූකාන්ත ගුණදෙලක ගායකයෙක්. එයාගේ නම නමක් තියෙනවා අපේ වඩුවා වඩුව වඩුව කියන්නේ නැහනේ නේ. එයාට නමක් තියෙනවා. චන්ද්‍රසෝම හරි සිරිපාල හරි මොකක් හරි. ඒ වගේ දෙවියන් වහන්සේගේ නම එලෝහිම්. right? එතකොට මේ දෙවියන් වහන්සේ යැපීමක් නෑ. එතකොට කිසිම කෙනෙකුට දෙවි කෙනෙක් වෙන්න බෑ, God කෙනෙක් වෙන්න බෑ. ඇයි? ඒ උන්වහන්සේ තමයි මවලා තියෙන්නේ. දැන් ඔය God වෙන්න ගිහිල්ලානේ වැඩේ දෙල් කරගත්ත ලුසිෆර්. දැන් තාම එයා දෙවි වෙන්න හදනවා. God වෙන්න හදනවා. සමහර මිනිස්සුත් දැන් සමහර කල්ස් දිනන ඒගොල්ලන් කියනවා අපේ God අපි. My God is me. හරිද? අපි කාටවත් දෙවි කෙනෙක් වෙන්න බෑ. දෙවි කෙනෙක් නෙමෙයි දෙවියන්. එක දෙවියයි ඉන්නේ. One God. ඒ ඒ චරිතය විග්‍රහ කරන එකම එක්කෙනා ඉන්නේ. එයාගේ නම තමයි එලෝහිම්. එයා තමයි අර මුළු විශ්වයම නිර්මාණය කළේ. එයා තමයි රජතුමා. එයා මුළු විශ්වය නිර්මාණය කරලා අර ආත්මික ලෝකයෙන් එළියේ භෞතික ලෝකයක විශ්වය නිර්මාණය කළා. මිනිස්සයා තිබ්බා. මිනිස්සයා තියලා මිනිස්සයා මවලා කිව්වා සියලුම නුඹ මේ බෝවෙමින් වැඩිමින් මේ පොළොව යටත් කරගන්න. දැන් අන්තිමට ඊ බෝවෙමින් වැඩිමින් පොළොව යටත් කරගන්න දීපු මිනිසයා ඒ රාජ්‍ය වෙනකොට බාර දුන්නා. right දැන් එතකොට මෙතන කියනවා ස්වර්ගීය ස්ථානවල දැන් අපි මිනිස්සු කොහෙන්ද ආවේ දෙවියන් වහන්සේගෙන් තමයි මිනිස්සු ආවේ ගස් කොළන් කොහෙන්ද ආවේ? ආ. ඔකේ මෙහෙම කියමු. දිවන් වහන්සේ දැන් විශ්වයක්මවලා පොළව හදනකොට දිවන් වහන්සේ කියනවා දිවන් වහන්සේ උරුණා ගස් කොළන් මවන්න. ගස් කොළන් මවන්න උරුණාම දෙවියන් වහන්සේ කතා කරා කොහටද කතා කරේ? ඈ? ඔව් වචනයනේ කතා කරනවා කියන්නේ කොහටද කතා කරේ? පොළවට කතා කරලා ගස් කොළන් එන්න කියලා නේද? මාළු මාළුවම වණ්ඩ වරුණාම මත්ස්‍ය ජලයට කතා කරන්නේ. ඔක්කොම කතා කරලා දැන් උන්වහන්සේ මිනිස්සයා මවන්න සූදානම් වෙනවා. කොහටද කතා කරේ? දෙවනස කොහටද කතා කරේ මිනිස්සයා මවන්න? උන්වහන්සේ කියනවා let us make man let us අපි දැන් දෙවියන් වහන්සේ කියනවා අපි බහු වචනයෙන් කියන්නේ අපි අපගේ ස්වરૂපයෙන් අපගේ සමානත්වයෙන් මිනිස්සයා සාදාම. එතකොට මේ මිනිස්සයා කියන්නේ ස්පිරිට් එකක් ආත්මයක්. හරිද? එතකොට ඒ ආත්මය ඒ ජීවනය ආවේ දෙවියන් වහන්සේගෙන්. මාළුව ආවා ජලයේ, ගස් කොළන් ආවා පොළොවෙන්, සත්වයෝ සත්වයෝ ආවා පොළොවෙන්. දැන් අද ඔය ඕක දන්නේ නැති නිසා අර සත්තුයි මිනිහයි ඔක්කොම එකට දාගෙන තියෙන්නේ. ආ ඔයා ලබන ආත්මය වඳුරෙක් වෙනවා. හරිද? පව් ටික හොඳට පිං ටික කරගෙන හිටියොත් ෂේප් ලංතන් මනුස්ස ආත්මය ලබන්න පුළුවන්. නැත්තම් මොනවද නද වෙන්නේ? ඈ ඔයා මදුරුවෙක් වෙලා තමයි ඉපදෙන්නේ. මේ මනුස්සයා තමයි උතුම්ම මැවෙල්ලා. දෙවියන් වහන්සේ මිනිස්සයා මවන්න තමයි මේ මුළු විශ්වය මැව්වේ සහෝදර සහෝදරිය. මිනිස්සය මවලා මිනිස්සයා පොළොවේ තියලා පාලන තන්ත්‍රය බාලද බාර දෙන්න. අන්තිමට ඒ පාලන තන්ත්‍රුන් වහන්සේ බාර දුන්නා. ඔබට පැහැදිලිද මම මේ පෙන්වන්න යන්නේ මේ මිනිස්සයා ආත්මයක් කියන එක ස්පිරිට් එක. හරිද? එතකොට දැන් අන්තිමට උන්වහන්සේ කියනවා දැන් ආදාමට කිව්වා නුඹ බෝවෙන් වැඩවෙන් පොළොවේ යටත් කරගන්න මේ ගහෙන් කන්න එපා. ඒකෙන් කන්න නැතුව අර ඔක්කොම ගස්වල ජීවන වෘක්ෂය ඔක්කොම කාලා මට જાතියක් බිහි කරන්න. බෝවින් මැඩමෙන්. උන්වහන්සේගේ ස්වරූපේ. දැන් මගේ ළමයි ඉන්නේ මගේ ස්වරූපේ. අන්තිමට ඔබ දන්නවානේ ඒ ස්වරූපය ආදම් පාපයට වැටුණාට පස්සේ දෙවන් මාසේ වෙගුණාට පස්සේ මිනිස්සයා ආපු ස්වරූපය වෙනස්ම ස්වරූපයක්. උප්පත්ති පහය කියනවා නේද? ආදම් අවුරුදු 130ක් ජීවත් වූ පසු ඔහුගේ ආදම්ගේ ස්වරූපයෙන් තමයි දරුවෝ බිහි කරන්න පටන් ගත්තේ. ඒ ස්වරූපය දිවන් වහන්සේගෙන් වෙන් වෙච්ච අර කරප්ට් වෙච්ච ස්වරූපය. යේසුස් වහන්සේ ඇවිල්ලා ওই ස්වරූපය තමයි වෙනස් කරන්නේ. වෙනස් කරලා එතකොට දැන් අපි අද ගැලවීම ලැබුවාම අපි ඉන්නේ ආත්මික තලයක. ඕකේ ස්පිරිටුවල් වර්ල්ඩ් එකක අපි ඉන්නේ. ආත්මික තලයක. එතකොට ඒ ආත් මේ මේ මේ කිතුනාද අර මං කිව්වාගේ ෆිසිකලිට වඩා ආත්මික මිනිස්සෙක්. එතකොට මෙතන ඉඳගෙන මෙතන කියනවා ඒ ආත්මික මොකද යේසුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල අපට සියලු ආශිර්වාද වලින් ආශිර්වාද කරලා තියෙනවා කියලා. හැබැයි අද කිතුරුව මේ ආශිර්වාද භුක්ති විඳින්නේ නැහැ. මේ සියලු ආශිර්වාද ඒවා කොහෙද තියෙන්නේ? ස්වර්ගීය ස්ථානවල. ඒවා අපි ළමා ගන්න කොහොමද? අපි ඇදහිල්ලෙන්. අපි ආඥා කරනවා ස්වාමීනි මට තරක දෙන්න මේ. බලන්න මේ නව givisuma යේසුස් වහන්සේ කුරුසපත් වුණාට පසුව සියල්ල ඒ කියන්නේ දේවමාලිගාවේ තිර දෙකට කැරිච්ච ගමන් ඔක්කොම ලියලා තියෙන්නේ කොහොමද? අතීතයේ ඒ කියන්නේ නුඹලාට දී තිබේ. නුඹලා සුව වී තිබේ. ඔක්කොම past tense. ඊට කලින් උඹලට ආශිර්වාද කරනවා. you know, we, you know, we will bless you. God will bless you. ආශිර්වාද කරනවා. ඔක්කොම අනාගතයෙන් ලියලා තියෙන මොකද ඒවා එන්න තියෙන දේවල්. ඒකට කුරුසට ඇවිල්ලා මොනවද කරේ? ජොබ් එක කාර්යය ඉවර වුණාට පස්සේ දැන් ලියනවා උන්වහන්සේ කසපහර වලින් නුඹලාට සුවය ලැබී තිබේ අතීතයෙන්. හැබැයි අපි තාම මොනවද කියන්නේ? ස්වාමීනි මාව සූ කරන්න ස්වාමීනි. ආශිර්වාද කර තිබේ. අතීතයෙන් කියන්නේ. ආශිර් අතීතයෙන් කියන්නේ. හරිද මේ බයිබලය කියවනකොට ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ ඔබ මතක තියාගන්න මේ මේ හොඳට ඒ කියන්නේ ඔබ කියවන පදය කුරුසයට කලින් ද කුරුසයට පස්සේද මොකද අපි අපි රිලේට් අපි අපි දෙවියන් වහන්සේට සම්බන්ධ වුණේ නව කිවිසුමේ. විවස්ථාවේ ඒකේ නෙමෙයි. දැන් අපි අද ගීති ගහහිට ගායනා කරනෝනේ ආශිර්වාද කරන්න කරන්න කිය කිය. මෙතන කියන ඔක්කොම කරලා ඉවරයි. මේවා ලබා ගන්න. සිත අලුත් කරගන්නකොට මේවා ලැබෙනවා. right? අද මොකද කියන්නේ? අර කතාවක් ඔයගොල්ලෝ අහලා තියෙනවද අර? මම මෙහිදී හරි කොහේ හරි ඇහුවේ කතාව. අර ඉන්නව නේද මේ ඉස්සර වර බඩු අරගෙන යනවනේ කරත්තේ. ඈ පොලට බඩු අරන් යනවා කරත්තේ. එතකොට බඩු අරන් යන අතරේ මොකද වෙන්නේ? මා හර්මානිස් මාම බඩු ටික කර බුට්ට ගහගෙන මෙහෙම යනවා දැන් ඉතින්. යනකොට ඔන්න අර ගමේ තරුණ කොල්ලෙක් උට තියෙන කරත්තයක් ඌ එනවා. ආ හර්මානිස් මාමා කොහෙද යන්නේ? මේ පොළට යනවා පුතේ. නගින් නගින් මමත් යන්නේ එහෙ තමයි. අහලා තිනේ ඔයගොල්ලෝ මේ කතාව. නගින්නකො මාත් එහෙ තමයි යන්නේ. දැන් නැගලා දැන් යනවා. යන ගමන් ඉතින් අරයා කරතේ දක්කන් යනවනේ මෙහෙම. හර්මණිස් මම පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් හර්මණිස් මම කොහොමද? මොකෝ තාත්තේ ව්‍යාපාරේ හැම. අනේ දරුවෝ. කිය තාම බලන්න කන්නේ වහින්නෙත් නැහැ. කොහොම හරි පොඩි පොඩි වී ටිකක් කොටාගෙන මැගිනෝනත් එක්ක ඉතින් පස්සේ කොල්ල බලන මාමා හදි දාන්නේ කියලා. බලනකොට මාමා කරත්තර නැගලා තාම බඩු මුට්ටේ උස්සගෙන ඉන්නවා. මාමේ මාමේ කරත්තර නැගලා ඔයාව කරත්තර නැග ගත්තේ ඔය ඔය බඩු ටික ඔක තියලා පොඩ නිදහසේ යන්නනේ. පොඩ මාඩලා මාත් එක චැට් එකක් දාන් යන්නකෝ. ආ. හරමානිස තමයි සභාව ඇතුලේ ඉන්නේ. වෙහෙස වෙන්නා වූ බරොසුලන්නා වූ සියල්ලනි මා වෙතට වරෙල්ලා මම නුඹලාට මොකද දෙනවා කිව්වේ සහනය කවද්ද ඔබ යේසුස් වහන්සේ තුලට ආවේ කොයි වෙලාවෙද ආවේ ගැලවීම ලබන මොහොතේ උන්වහන්සේ තුලට ඇවිල්ලා ඉවරයි බයිබලයේ කියනවා දෙවිය දෙවියනුත් අපිත් එකට එකතු වුණා. ශුද්ධාත්මය ඇවිල්ලා ඔබ තුල වැඩ වාසය කරන්න පටන් ගත්තා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටුවා වූ ආත්මය ඔබ තුල වැඩ වාසය කරනවා කියලා කියනවා නේද? එතකොට දැන් ඒ ඔක්කොම තියාගෙන අතට දීපු දේ කටට දාගන්න දන්නේ නැතුව අර හෙඩ්ලස් චිකන් කියන්නේ හෙඩ් කුකුලගේ බෙල්ල කැපුවාම ඌට පේන්නේ නැහනේ ඌ යනවා මෙහෙම. මම යන්නේ හෙඩ්ලස් චිකන්. එංගලන්තයෝ කියනත් තිනවා අර එහෙ මෙහෙ දුවනකොට ඕ oh, I was you know I was like headless chicken yesterday. දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. අන්න අන්න අන්න අන්න අතන අන්න අතන හීලින් uh, එකක් දෙනවා දුවන එතනට. අන්න අර අර අර අර අර අනාගත වාක්‍ය කියනවා. අන්න ප්‍රොෆට් කෙනෙක්ලා එතනට දුවන ඊට පස්සේ. headless chicken. සියලු දේ ඔබට ලබා දීලා ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කරලා තිනවනේ අර සින්දුවක් තියෙන්නේ මොකද්ද බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් යේසුස්ගේ සබාව යනවා දෙයයන්ගෙන් මම නිකන් කිව්වේ අපි හිඟා කකා යනවා දෙවියන් වහන්සේට හරි වේදනාවක් මේක හරිම වේදනාවක්. ඔබ දෙවන් වහන්සේ ආදම් මවල මොනවදනද කරේ? ආදම් මවලා ගීතාවලිය අටේ පහේ කියනවා කොහොමද කියන්නේ? He crowned with glory and honor. ඔය දේවදූතයන්ට අයකට මම යන්න ගියොත් ලෙඩක්. ඕ මහිමය හා ගෞරවය නැමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. දෙවන් වහන්සේ මෙතන දේවදූතයන් කියලා තියෙන්නේ හරිද? පරිවර්තන වැරදි. King James Bible එකේ තියෙන්නේ angels කියලා. හැබැයි original eh, නියම වචනේ God created him little lower than Elohim. දෙවියන්ට පහලින් තමයි මිනිස්සයා මැව්වේ. දේවදූතයෝ ස්වරූපෙන් ආ සමානත්වයෙන් මැව්වේ නැහැ. අර 1938 පරිවර්තනයේ තියෙන දේව දෙවියන් වහන්සේට කියලා. යටින් තියෙන දේව දූතයන්ට කියලා මේ මිනිස්සයව කම්ප්ලීට් කරන්න. මේ කොම්ප්ලිකේටඩ් කරන්න. ඇදහිලිවන්තයව. අපි ඉන්නේ ඉහළින්. අද අපි ගිහිල්ලා කොහෙද දැන් යේසුස් වහන්සේ අපිව ගැලවීමට ආවහම අපිව ගැලවුණාම අපි කොහෙද දකුණු පාස ස්වර්ගයේ වාඩි වෙලා ඉන්නවා. මේ අතරේ අපි පොළොවෙත් ඉන්නවා. ක්වොන්ටම් ෆිසික්ස් කියනවනේ ක්වොන්ටම් ෆිසික්ස් කියන ඔබට දෙතැනක ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපි තුල ඉන්නවා උන්වහන්සේ ස්වර්ගෙත් ඉන්නවා යේසුස් වහන්සේ අපි තුල වැඩ වාසය කරනවා ආත්මික ස්පිරිට් ෆෝම් එකෙන් ස්වර්ගෙත් ඉන්නවා එතකොට අපි අපි අපි යන්නේ මේ දෙවියන් වහන්සේගේ ජීවනය තමයි අපි ගෙනියන්නේ එතකොට ඔටුන්න ඔටුරු දාන්නේ කාටද ආ උතුරු දාන්නේ රජවරුන්ට. right එතකොට ඔබ රජ කෙනෙක්. ඔබ රජ කෙනෙක් ගැලවුම ලැබපු ගමන් ආදම්ට අහිමි වූ රාජ්‍ය ඔබට ලැබිලා යේසුස් වහන්සේ නැවතත් ඒ ඔටුන්න ඔබට දානවා. දෙවියන් වහන්සේ නැවතත් ඔබට ගෞරවය දෙනවා සහෝදරයා සහෝදරිය. මේක ආත්මයේ සිද්ධ වුණේ. ඔබ මේ එලිදරව්ව ගත්තොත් ඔබ හැඬු කඳුලෙන් ඉන්න යන්නේ නැහැ තවත් කවදාවත්. අද සාතන් කිතුනවා මෙතනට ගෙනලා තියෙන වදන එංගලන්තේ සභාවල් වලත් ওই தත්ත්වය තමයි තියෙන්නේ. වැඩි හරියක් ඩෝලෙන් ජීවත් වෙන්නේ. අර බෙනිෆිට් කියන්නේ ආණ්ඩුවෙන් දෙන. දෙවන් වහන්සේ අපට තලෙන්ත දීලා දෙවන් වහන්සේ අපට සියල්ල ලබා දීලා අපට සියල්ල දීලා තියෙනවා. ඒකට දැන් මේ මේක කියනකොට අර සමහර හිතන මෙයා මේ මේ prosperity gospel එකක් කියන්නේ prosperity gospel. සඵලත්වයේ සුභාරංචිය. පරසිවරු ඉන්නෝනේ මේ හිඟන්නු කරලා සභාව. ඒගොල්ලත් හිඟන්නෝ සභාවත් හිඟන්නෝ. ඊට පස්සේ කියනවා මේ කියනකොට පීඩාව මේ පීඩාව. අපි පීඩා කාලයක යනවා. ආදම් පාපෙට වැටුන්නේ නැත්නම් ආදම් පීඩා කාලයක යයිද? යයිද නැද්ද? දෙවියන් වහන්සේ ආදම් මවන්න කලින් මොනවද උන්වහන්සේ කරේ? උන්වහන්සේ මුළු විශ්වය මවලා ඔක්කොම ඇව්වා. මවල ඉවර වෙලා දෙවියන් වහන්සේ ලස්සනට සෙරම හදලා බැලුවා. වාව් නියමයි. ඔයගොල්ලෝ දන්නව නේද? දැන් බබෙක්ව පුංචි බබෙක්ව හම්බ වෙනකොට රස මාසයක් කුස දරලා බබා ප්‍රෙග්නන්ට් කියපු ගමන් නේද විශේෂ ආරක්ෂාවක් දෙනවා නේද අම්මලා තාත්තලා නේ ආච්චිලා තමයි ඔක්කොම උයන්නේ ඊට පස්සේ දුවේ බලාගෙන වැටෙන්න එපා එච්චර ආරක්ෂා කරනවා බීජය ඊට පස්සේ ඔක්කොම කොට් එක ඔක්කොම සූදානම් කරලා දැන් මේ බේබිව ගෙදර ගේන්න නේද? එංගලන්ත නම් බිත්ති පාට කරලා අර ලස්සනට ඔක්කොම කරලා බේබි වරන් එන්න. එතකොට බේබි ගෙදර ගේනකොට ඔක්කොම බේබිට රෙඩි. දෙවන් වහන්සේ ඒක තමයි කරේ. සියල්ල ආදම්ට රජ කරන්න රාජධානිය සියල්ල මවලා ඔක්කොම සූදානම් කරලා බැලුවා උන්වහන්සේ ලස්සනයි. සියල්ල ලස්සනයි. මොකද වෙන්නේ? හා ආදාම් දෙවනි දවසේම ඇහුවනම් ආදාම්ට කණ්ඩ නෑ වතුර නෑ මුකුත් නෑ. දැන් අපි ගැල්ලවීමට එනවා කියන්නේ මොකද්ද? ඒ ආදාම් හිටපු තැනටත් ඊට වඩා ඉහළ තැනකට යනවා ඔසවගෙන තියෙනවා. ආදාම් ස්වර්ගයේ දකුණු පස වාඩිලා හිටියේ නෑ. අපි අද ස්වභාව ස්වර්ගයේ කිසිස් වහන්සේ සමග අපි වාඩිලා ඉන්නවා. මෙන්න මේක ගන්න ඕන මනසට කොලොසෙ දෙකේ කොලොසියන්ස් 2:10 කොලොසෙ දෙකේ 10 නේද කියන්නේ. උන්වහන්සේ තුල දාන්න පුතායක පොඩ්ඩක්. සියලු අධිපතිකමේද බලයේද හිසවන කවුද උන්වහන්සේ? යේසුස් වහන්සේ. තුල නුඹලා කවුද නුඹලා? සබාව සම්පූර්ණව සිටින්නහුය. අධිපතිකමේද බලයේද අධිපතිකම් බලය කැන්සර් ඔය ඔය ඉබෝලා ඔය තියෙන ඔක්කොම ලෙඩ රෝග දුක්ඛං කටුළු සාතන් ගෙනල්ලා තියෙන සියල්ල මේ ලෝකෙට ගෙනල්ලා තියෙන සියල්ලට ඔය දුෂ්ටකමේ ආත්මවලට ඉහළින් උහලින්ම ඉහළින්ම අධිපතිකමේ හිස කවුද යේසුස් වහන්සේ තුල ගැලවීම ලැබපු ගමන් ඔයා සම්පූර්ණ වෙනවා හැබැයි දැන් ආ ආ මේ මනස දන්නේ නැති නිසා ඔහේ යනවා ඇති. යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න යේසු රත්තරන්. right. එතකොට ඔබ මේ ජීවිතය දීලා උන්වහන්සේ මෙතන ඔබ තිබ්බේ. ඔබ තිබ්බේ මොකටද? අපට ජීවනය දෙන්න. අපට දීපු ජීවනය පාවිච්චි කරන්න. ආමෙන්. අපට දීපු ජීවනය පාවිච්චි කරන්න තමයි උන්වහන්සේ අපව තියලා තියෙන්නේ. right? නමුත් අපේ සුද්ධා ප්‍රමාංශය අපතුල වැඩ වාසය කරනවා. අපි තාම කියනවා එනු සුදතුනි. කොහෙන් එන්නද? ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටුවා රෝමාට දාන්න පුතා 10ද කොහෙද? ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටුවා වූ ආත්මය ඔබ තුල වැඩ වාසය කරනවා. හරිද? බලය, ආධිපත්‍ය, ආලේපය මේ සියල්ල තියෙන ඔබ තුල. මේකට සුද්ධාත්මය බෞද්ධිස්මය ආවහම අරක ඩයිනමයිට් වල යන්න ඊට පස්සේ. right. එතකොට මුලින්ම ඔබ අඳුර ගන්න ඕන හැඳුනුම් පත ඇදහිලි වන්තයාගේ හැඳුනුම් පත ඩෙන්ටිටි එකනේ පළවෙනි එක. ළමේ කම්බුච්ච ගමන් ටක් ගාලා මිඩ් බෑග් බලන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා. right. ඉතින් අපි තාම අර මනසේ ඉන්නවා සබාව අද 99ක් 90ක් විතර ඉන්නේ ආදම් පාපෙට වැටුණු තැනයි යේසුස් වහන්සේ අර ඉටිස් එයන් තීන්දු විය කියලා ජීවනය හෙලන්න මොහොතකට කලින් තැනයි තමයි ස්වභාවින්නේ. එන්න කරන්න මේ ඊට පස්සේ කොහෙද කියලා තියෙන්නේ මේ වචනේ. අපි රිලේට් වෙන්න ඕන අපි ඉන්න අර covenant you know මේ relationships governed by covenants අර covenant එක අපි ඉන්න givisuma අපි තේරුම් ගන්න ඕන. create me a new heart oh lord කියනවා අපි. අපිට අපි අලුත් තෙන් නිර්මාණය කරන්න කියලා. නව කිවිසුමේ කියන ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින නම් ඔබ අලුත් නැවිල්ලක් කිය. දාවිත් තුමා කියපේ කල්ලගෙන මෙතන කෑ ගහනවා. ඉතින් කොහොමද මේ නව කිවිසුමේ මේ ආශිර්වාද ඔක්කොම ලැබෙන්නේ? අපි අද දෙයට කියව නේද පදයක්. අර ඕගොල්ලන් බලන්න මෙතන කියලා තියෙනව නේද මේ පදේ? පේත්‍රස් දෙකේ පේත්‍රස් දෙවනි සාමාන්‍ය පේත්‍රස් දෙකේ දෙවනි පේත්‍රස් සමාවෙන්න එකේ තුනේ මක්නිසාද දෙවියන් වහන්සේගේ මහිමයෙන් ගුණවන්තකමෙන් අප කැඳවාගත් තනයන් වහන්සේ දැනගැන්ම කරන කොටගෙන දැනගැන්ම කරන කොටගෙන දේව ජීවිතයටත් ආ මෙතන තියෙනවානේ. මක්නිසාද උන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනයන් වහන්සේ දැනගන්ම කරන කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියල්ල දෙනු ලැබේ කියලාද තියෙන්නේ. ආ දී තිබේ. හරිද? උන්වහන්සේගේ කසපහාර වලින් අපට සුවය දෙනු ලැබේ කියලාද තියෙන්නේ. දී තිබේ. දී තිබේ නම් එහෙනම් අපි එක ලබා ගන්න ඕන අතර දීපු තියපු දේ කටට දාගෙන. ආමෙන්. මෙන්න මේක තමයි අද තියෙන ප්‍රශ්නේ. අපි තවම ඉන්නේ අර මානසික මට්ටමේ. එතන ඉන්න නිසා අපට මේ ආශිර්වාද වලින් භුක්ති විඳීමේ හැකියාව නැති වෙලා අහිමි වෙලා තියෙනවා. මම මේ eh, ජීවනය කියලා කුඩා සංකරාවක් eh, අපි මේක මේ අවුරුද්ද මුලදී ගහන්න පටන් ගත්තේ. මේ ජීවනය කියන සංගරාවේ අපි මේ පොඩි පොඩි මේ මේ දේවල් තියලා පොඩි සංගරාවක් අපි කිතුරුවන්ට කියවන්න ඒගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න. ඉතින් ඊයේ මම සාක්ෂියක් ඇහුවා එක තරුණ එක ගෑනු කෙනෙක් එයාට මේ මැගසින් එක යන්න පටන් අරන් තිනවා. එයා මගේ සෙමිනහකට ආපු කෙනෙක්. එයාගේ ඇඩ්‍රස් එක අපි ගාව තියෙන නිසා අපි ඒව යවනවා. ඉතින් එයා කුමාරගේ කැන්සරයක් ඇදලා ස්පිරිතාලේ ගිහිල්ලා ඉඳලා කුමාරි ගෙදර එනකොට මේක මාස දෙකෙන් දෙකට යන්නේ මාසෙන් මාසෙටත් මුලදී යවුවා පොට් ටික තියනලු ගෙදර මස්සේ මේ මිනිස්සු මේක කියවන්න පටන් ගත්තලු දෙවියා මේ දොස්තරේ එව්වලු දවස් දෙකයි මේ සෝරි මාස දෙකයි ඔයාට ජීවත් වෙන්න තියෙන මාස දෙකයි කියලා දොස්තර ගෙදර වෙලා තියෙන්නේ අන්තිමට මේ මිනිස්සු පොත ආවා පොත කියවනවා මේක ජීවනය මම නම දැම්මේ ජීවනය කියලා අපි ජීවනයනේ කතා කරන්නේ ඉතින් මේක කියවනකොට මේ මිනිස්සයා කියනවා දැන් මේ මිනිස්සයා දැන් සෑහෙන කාලයක් වෙලා තාමත් එයා ජීවත් වෙනවා. එයාගේ වේදනාව සම්පූර්ණයෙන් දැන් ගිහිල්ලා කියලා. ඒ පුතේ අපි උගන්වනවා අපි දේව රාජ්‍යයේ පුරවැසියන් රජවරු හිඟා කන්නේ නැහැ. රජවරු දුක් විඳින්නේ නැහැ. කොයි රටේ රජවරුද හිඟා කන්නේ? ඒතර ඒල මිනිස්සයා මේ පොත දීලා බෞද්ධ ගෑනු දරුවෙකුට අවුරුද්ද 8ක ගෑනු දරුවා පොත කියවලා වයින් වෙලා ඇන්ටි මට මේ දෙවියන්ව අදහන්න ඕන. මට මේ දෙවියන්ට සේවය කරන්න ඕන. අනේ ඇන්ටි මටත් පොඩ්ඩක් මේක කියලා ඒ ඔන්න. ජීවනය. දැන් ඔයා හිතන්න එංගලන්තේ අර රැජින ඉන්නව නේද? ඒ රැජිනගේ පුතා තමයි චාල්ස් කුමාරයා. ඔය චාල්ස් කුමාරයා වැරහැලි ඇඳගෙන හිඟන්නෙක් වගේ ජීවත් වුණා නම් කාටද ලැජ්ජ? ඈ? කාටද ලැජ්ජ? රජිනට නේද? දැන් අපි කියන්නේ අර හොඳ පවුලක ළමයේ කුඩු ගහලා ඉන්නව නම් දෙමව්පියන්ට ලැජ්ජ කරන්න යා. එතකොට අපි මේ විදිහට ජීවත් වෙනකොට සහෝදර සහෝදරය කාටද ලැජ්ජාව? ඈ අපේ රජතුමාට. යේසුස් වහන්සේ අපේ රජ රජුන්ගේ රජතුමා කියන්නේ අපි රජවරු. උන්වහන්සේ අපේ ඔටුන්නෙන් පලන් දුවා. මහිමය දුන්නා. දීලා උන්වහන්සේ අපට සියලු ආධිපත්‍ය ආලේපය බලය ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ නුඹලා ගොස් නිකන් නෙමෙයි යන්න කිව්වේ පස්සාකාර සේවය දුන්නා දීවනා නමයක් දුන්නා සභාවට සියලු ආධිපත්‍ය බලය දීලා ගිහිල්ලා යන්න කිව්වා ගිහිල්ලා ගෝනුසන් අල්ලන්න යක්ෂය දුරු කරන්න ඒ කිසි දෙයකින් නුඹට අන්තරායක් නොවන්නේ කිව්වා අන්තරායක් වෙන්නේ නැත්තේ ඔබ මේක පාවිච්චි කරොත් විතරයි තුවක්කුව තියෙනවා පිස්ටල් එක තියෙනවා බුලටුත් තියෙනවා දන්නේ නැහැ හතුර ආවම වෙඩි තියාගන්න. ඉතින් කකුලට වෙඩි තියාගන්නවා. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අද දවසේ මට ඔබට කියන්න තියෙන්නේ අපි මේ පොළොවේ ජීවත් වෙන්නේ එක හේතුවකට. ඒ හේතුව තමයි ක්‍රිස්තුස් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂියක් වෙන්න. ඔය සුභාරංචිය කියනවා කියන්නේ ඒක තමයි. මුල් සභාවේ කට්ටිය බෑන් ගහගෙන ගොස්පල් ක්‍රුසේඩ් කරේ නෑනේ. ක්‍රියාපොත එහෙම තියනවාද? දැන් මේ සභාව යේසුස් වහන්සේ රිෆෝම් කරගෙන එන්නේ එතනට. උන්වහන්සේ අපොස්තුලවරු සූදානම් කරනවා. හරිද? උන්වහන්සේ අනාගත වතුරුවරු සූදානම් කරනවා. සභාවට නැවතත් ඒ ඔෆිසර්ස් දෙක ඔපරේට් වෙන්නේ නැහැ හොඳට. හරිද? ඒවා සූදානම් කරමින් උන්වහන්සේ මහත් දෙයක් කරන්න යනවා. සහෝදර සහෝදරිය අපි ඉන්නේ රේස් එකේ අන්තිම ලැප් එකේ. හරිද? ලෝකයේ බිලියන 7.5ක් සෙනගින්නවා. ගැලවීමට ආවයි කියන ක්‍රිස්තුස් වහන්සේගේ සභාව කියලා ඉන්නේ මිලියන 700යි. ඒ කියන්නේ 10%කටත් අඩු ප්‍රමාණයක්. සභාව අවදි වෙන්න ඕන. රජවරු පිබිදෙන්න ඕන. ඒකයි ඔබට කිංස් රිවයිවල් රජුන්ගේ පිවිදීම කියලා සභාව දැම්මේ. නම දාලා තියෙන දෙවියන් වහන්සේ. සිළු රජවරු පිබිදෙන්න ඕන. පිබිදලා ඔබ ජීවිතය ඔබගේ ජීවිතය ඔබට කියන්න තියෙන ඒ දේ ඔබ ගත කරන ජීවිතය තුලේ ඔබ ගත කරන ජීවිතය බයිබලය වෙන්න ඕන. Okay? Your life may be the only Bible that someone ever reads. ඔබගේ ජීවිතය. ඒ වෙනකොට සහෝදර සහෝදරිය මොනවද අදනද වෙන්නේ? අපි මේ වැඩේ කරලා ඉවර වෙනකොට ක්‍රිස්තුස් වහන්සේ අපිව ඔසව ගන්නවා. එංගලන්තෙන්න ධනවතා ඉන්දයානු මනුස්සෙක් රජරටත් වඩා සල්ලිතිගෙන. නමුත් මේවා සභාවට බාරදුන සභාවට ගෝලයෙක් බිහි කරන්න කියලා කිව්වේ ගෝලයෝ බිහිකනකුවේ නිකන් නෙමෙයි ගිලේ පලාත අල්ලන්න. පලාත අල්ලලා හරි ඒගොල්ලන්ට දෙන අවශ්‍යතාවයන් සපුරන්න මොකද අපි ගාව සියල්ල තියෙනවා. ඔබ දන්නවද 2008 මම මගේ ව්‍යාපාරය පටන් ගන්නකොට එංගලන්තයේ රිසෙෂන් විසිෂන් කියන්නේ ආර්ථික වැටීමක් වෙලා. දෙවන් මාසෙ මට කිව්වා හර්ෂ මං ඔබට ව්‍යාපාරයෙන් ආශිර්වාද කරනවා කියලා. හරිද? මම ව්‍යාපාරය පටන් ගන්නකොට ඔක්කොම කිව්වා හර්ෂ වට පිස්සුද? මේ පවුලේ ළමයි දාලා මේ මේ මේ රස්සාව දාලා මේ ආර්ථික වැටීමක් තිරලාවක කවුද හලෝ මේ මේ ව්‍යාපාර පටන් ගන්නේ බැංකු වහනවා ලොකු සුපර් මාකට් චේන් පිටින් වහනවා. නමුත් දේව රාජ්‍ය රිසිෂන් නැහැ. මම ස්වර්ගයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. මම මොනවද කරේ? මම රිසෙක්ඩේෂන් එක දීලා මගේ බොස් කිව්වා කියලා තියෙන මට මූන්ට කිව්වනේ අනිත් අයට හර්ෂ මාස 6න් එනවා. පිස්සුද බිස්නස් කරන්න කොහෙද? හරිද? අද සහෝදර සහෝදරි මේ ව්‍යාපාරය තමයි මාව ලෝකෙ ගෙනියන්නේ. right? මට ආධාර ලැබෙන්නේ නැහැ. ඩොනේෂන් නෑ මම පාස් චර්ච් එකක් පාස්ටරින් කරන්නේ නෑ ඕගොල්ලෝ මට පාස්ටර් පාස්ටර් කිව්වාට ආයිත්. එතකොට ඒ ඒ ව්‍යාපාරේ පුංචි ව්‍යාපාරයක් තාම ඒක දැන් වර්ධනය වෙනවා කරනවා මේ දවස්වල අපි. right එතකොට ඔබට තියෙන්න ඕන ඒ වගේ ශක්තිය තුන ඔබට ගිහිල්ලා ඔබට මනුස්සට උදව් කරන්න සබාව කියන්නේ මේ ලෝකයේ අර පිරිමැස්ම පිරිමහන කට්ටිය මොනවාද ඒකට කියන්නේ අවශ්‍යතාවය. ගෝලයෝ බිහි කරව යේසුස් වහන්සේ කෝ ලෙඩ සුව කරන්න යක්ෂය දුරු කරන්න මලවුන් නැගිටවන්න රාජ්‍ය සුභාරංචිය දේශනා කරන්න හැම මොහොතෙම ඔබ ගිහිල්ලා අවශ්‍යතාවයක් සපුරන්න ඕනේ මොකද දේව රාජ්‍යයේ ලෙඩ රෝග නැහැ දුක්ඛම් කටලෝ නැහැ මොනවත් නැහැ අවශ්‍යතාවය ඔබ සපුරන්න ඕන අවශ්‍යතාවය ඒ මනුස්සගේ අවශ්‍යතාවය ඉතින් අද දවසේ මම මෙතනින් වචනය අවසන් කරනවා මොකද ඔබට පැහැදිලිද මම කියපු දේ? හැඬු කඳුලින් දුකෙන් ඉන්න නෙමෙයි සිත අලුත් කරගන්න. මම අපගේ අවසාන වචනය. අද දවසට සිත අලුත් කරගන්න. හරිද? අඬාඩින්න එපා ස්වාමීනි, එවනුව ස්වාමීනි, සුද්ධාත්ම වරුසාව, වරුසාව ඇවිල්ලා මෙතන ඇතුළේ තියෙනවා. මේක දාගන්න එළියට. සිත අලුත් කරගෙන. මම අත තිනකොට ලෙඩ සූ වෙනවා. ඇදිලිවන්තයාගේ අත තබු කළ රේගු සූවන්නේ. මම ඇදහිල්ල දානකොට තමයි ඔය සිද්ධ වෙන්නේ ඇදහිල්ල. ඒ ඔක්කොම දීලා තියෙන මුළු පැකේජ් එකම ඔබට ලැබිලා තියෙනවා. පැකේජ් එකම. හරිද? ගෝලයක් බිහි කරන එක තමයි දැන් කරන්න ඕන. මෙතන ඉන්නවා මෙතන ඉන්නවා දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙනවා විදේශ රටවල් වලට ගෙනියන්න. මේ මේ මේ බිත්ති හතර ඇතුලේ ඉන්නවා. විදේශ රටවල් වලට. ආතල්ලකට පිට රට යන්න නෙමෙයි. හරිද? සේවය උදෙසා. අද අද මුස්ලිම් මිනිස්සු මිලියන ගණන් ගැලවීම ලබන සහෝදර සහෝදරිය. ඉරානය ඉරාකේ හරිද? මුස්ලිම් මිනිස්සු යේසුස් වහන්සේ පිළිගන්නව කවුද දෙන්නේ ගේම් එක? ඉන් චීන්නු චීනේ ඉන්න මිලියන 160ක් ගෝලයෝ ඉන්නේ ගෝලයෝ ඇද්ද හිලිවන්තයෝ නෙමෙයි. ඒගොල්ලෝ යනවා ඉරානට රස්සාවක් කරන්න. ගිහිල්ලා රස්සාව කරන ගමන් එකා එකා බාන. ගෝලයෝ කරන එපාර ඒගොල්ලන් ගිහින් ඒගොල්ලන්ගේ ඇතුළේ ඇතුළේ වෙනවා සිද්ධිය. හරිද? ඉන්දුනීසියාව කියන්නේ ලෝකේ ලොකුම මුස්ලිම් රට. මිලියන 280ක් ඉන්නවා. ඒ රටේ තරුණ තරුණියෝ මුස්ලිම් අය ගැලවීමට එනවා. ඒවා ඒවා නැහැ කොහේවත්. ඒවා ඉන්ටර්නෙට් වල නෑ අර මං කිව්වේ රේඩාර් එකට යටින් යන්නේ. සියොමින් වහන්සේ මහා මේ අර මේ ආතල් එකේ ඉන්න අර සුපෝගබෝබීකක් ඒ වචනේ මට කවදාත් කියන්න බෑ. මගේ යාළුවෝ hina වෙනවා. සු අන්නේ කට්ටිය. හරිද? ඒගොල්ලන් ආතල් එකේ වාඩිලා ඉන්නවා. ඔබට තියෙනවා ඒ කාර්ය කරන්න. හරිද? අපි එකතු වෙලා එක්ලීසියා කියන්නේ මොකද නාද? එක්ලීසියා කියලා වචනේ යේසුස් වහන්සේ පාවිච්චි කරේ දේශයන් අල්ලන්න. රෝමවරු ගිහිලා දේශයන් අල්ලුවා. chosen citizens. ඒගොල්ල හැමතිස්සම කල්පනා කරන රෝම අධිරාජ්‍ය දන්නවනේ විශාලතම අධිරාජ්‍ය ලෝකේ තිබුණු. අද අපි කොයි දේශෙද අල්ලන්නේ? අපි කොයි දේශෙද අල්ලන්නේ? හරි. කයිසාරය අල්ලගත්තා. අර පැත්තට යන් දැන්. ඒ වගේ ඒගොල්ලගේ හැමතිස්සෙම මනසෙ තියෙන්නේ එහෙමයි. ඒ වචනේ තමයි යේසුස් වහන්සේ පාවිච්චි කරේ සමාවට. එක්ලීසියා. ගොස් දේශයන් අල්ලන්න. ඒ වටින අවශ්‍යතාවයන් පහසු සූදානම් කරන්න. හරිද? සුභ ආරංචි කියනවා කියලා කියන්නේ මේ යේසුස් මරුණා මේ ඔයා එන්න අපේ චර්ච් එකට එන්න කියන එක නෙමෙයි යන් යන් අපේ චර්ච් යන් කියන එක නෙමෙයි. මේක ලොකු කතාන්දරයක්. හරිද? ඉතින් ඔබ මෙතන ව්‍යාපාර කරන අය ඉන්නවනම් මම මේ වෙලාවේ ඔබට වචනයකින් ආශිර්වාද කරනවා. ඔබගේ ව්‍යාපාර තව තවත් වැඩි වෙලා දියුණු වෙන්න ඕන. මන්ද දේවරාජු දෙසා. ඔබ ව්‍යාපාරයක් කරන අදහසෙන් ඉන්නවනම් ඔබ බය නැතුව අත ගහන්න හර්ෂ මලවීර එංගලන්තයේ රිසිෂන් එක තියෙන වෙලාවේ ආර්ථික කඩාවැටීම් බැංකු වහන වෙලාවේ මම පටන් ගත්ත ව්‍යාපාරය අද මම දිනු කරගෙන ඒ ව්‍යාපාරයෙන් මට දිව්‍යන් වහන්සේකම ලංකාවට යන්න කෙන්යාවට යන්න යුගන්ඩාවට යන්න අරේ යන්න ටැන්සානියන් ස්වාමීනි ඔව් එවනුව ස්වාමීනි මුදල් කී කියේ ඉන්නේ නැහැ ස්වාමීනි කාගෙන්ද ටිකට් එක ගත්තා ගියා ඒ රටවල ගිහාම මම යන්නේ තුන්වන ලෝකෙට. ඒ රටවල ගිහුවාම මම කොන්ෆරන්සස් කරද්දි පාස්ටර්ස්ලට ඒ බින්දුට කණ්ඩක් දෙන්න ඕන. ඒ සියල්ල දරන්න දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරලා තියෙන වියප්. ඔබ මා මගේ ආදර්ශය ගන්න ඔබ. මම බය නැතුව කියනවා. හිගන කමෙන් යන්න එපා. ආමෙන්. හරිද? ඔබ අනුන්ගේ මේ ලස්සන වචන ටිකක් හොයාගත්ත මම ඒක ඔයගලත් එක්ක බෙදා ගන්නවා. ත්‍රිවිල් වල තියෙන මේවා. අඳුරට එලියක් ඔබ තුල ඇත්නම් ඉර පායනතුරු ඉන්න එපා. ආලෝකය කවුදාද? යේසුස් වහන්සේ කොහෙද ඉන්නේ? ආ. අඳුරට එලියක් ඔබ තුල ඇත්නම් ත්‍රිවිල් කාර්යයට මේ දැනුම තියෙනවා. අඳුරට එලියක් ඔබ තුල ඇත්නම් ඉර පායනතුරු ඉන්න එපා. ඔබ තුල තියෙනවා එළිය ආලෝකය. ආයි කෑග ගහින්න එපා. ඉර පායන අපි ඉර පානකම් ඉන්නවා. අනිත් එක මොකක්ද දන්නවද? ඔබ අනුන්ටද එළියක් වනසේ පහනක් දල්වන්න. අනුන්ගේ පහනෙන් එළිය බලන කෙනෙකු නොවන්න. අද ඔක්කොම බලන්න මම සභා කියන්නේ කවුරු හරි ඇවිල්ලා කරනකම් ඉන්නවනේ බලාගෙන. කොහෙන් හරි ඒ කියලා බලන් ඉන්නවා. දෙවියන් වහන්සේ දැන් ස්වර්ගේ මන්න ගේන්නේ නැහැ. මන්න ඔක්කොම ස්වර්ගීය ස්ථානවල දීලා ඔබගේ ඔබගේ ගෙවල් හරිද? ඔබගේ යාන වාහන ඔබට අවශ්‍ය කරන සියල්ල ස්වර්ගයේ දීලා තියෙන්නේ. අදලා ගන්න එකයි තියෙන්නේ. යාඥාව කියන්නේ shopping list එක නෙමෙයි. උන්වහන්සේ සමග කතා කරන එක. ස්වාමීනි ඔබ වහන්සේ ආශිර්වාද කරනවා ස්තුති ස්වාමීනි ඔබ වහන්සේ ආශිර්වාද කරලා තියෙන්නේ මට මට රස්සාවක් ස්වාමීනි මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා මගේ ඔබ වහන්සේ මට මේ ටැලන්ත දීලා තියෙනවා මේ IT මේ මියුසික් මේවෙන් දීලා තියෙන ස්වාමීනි ඔබ වහන්සේ මට පෙන්නන්න මම කොහෙන්ද කියලා මේ රස්සාව ගන්නෙ රස්සාව ඉල්ලන්න එපා රස්සාව දීලා ඉවරයි රස්සාව ඉල්ලilla ඉන්නවා ඇප්ලිකේෂන් දාන්න ගිහිල්ලා දීපු රස්සාවට ස්තුති කළා අර ඇදහිල්ල කියන්නේ මොකද්ද නොපෙනෙන දේ බලාපොරොත්තුෙන් විශ්වාස කිරීම අනිත් එක තමයි අහස ඇල්ලීමට නම් පොළව අතාරින්න නියම කියමන අහස ඇල්ලීමට නම් පොළව අතාරින්න හරිද අපි ස්වර්ග ස්ථානයේ ඉන්නේ අපි මේ පොළොවේ හිටියට මේ සාපලත් පොළොවේ අපි ස්වර්ගීය ස්ථානයට තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔබ යන යන තැන ආශිර්වාද වෙනවා. ඇයි අපි ස්වර්ගයට කනෙක්ට් වෙලා තියෙන නිසා. අපි පොළොවේ කාරණාවල සම්බන්ධ වෙලා ඉන්නකොට ඒ ආශිර්වාද අපට ලැබෙන්නේ මේ ත්‍රිවිල් කාර්ය හොයන් ඉන්න වෙලාවක ඔයගොල්ලෝ මං එන්නම් ටිකට් එකක් අරගෙන මේ එළිදරව්ව කොහෙන් හරි ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා ආමෙන්. ඉතින් අපි අද දවසේ ඉල්ල ඉල්ල ඉන්න එපා. ඔබ හිතන්න සිළු පැකේජ් එක දීලා තියෙන්නේ. ඒක අපි අරගෙන අපි ඒක පාවිච්චි කරන්න ඉගෙන ගන්න. හරිද? මම දේශනා කරේ සඵලත්වයේ පණිවිඩය නෙමෙයි. ඒක ඒ සඵලත්වයේ සඵලත්වයේ ප්‍රොස්පරිටි ගොස්පල් කියන්නේ මොකක්ද දන්නවද? ආ? ඔයා දෙවියන් වහන්සේට දෙන්න, ගිනල්ලා දෙන්න, හත් ගුණයක් දෙයියුන් වහන්සේ. අර සභාවට සූදු කෙලෙන්නු ගන්නනවා. ලොතරයිද අහන්නේ අර. රුපියල් 100ක් දැම්මහම මිලියන දෙකක් වෙනකම් බලන් ඉන්නවා. ඒ වගේ අර මං හරි ආසයි අර ඔයගොල්ලන් අර මේ දෙවන් වංශයේ තෝගුලා දෙන පඳුරු කියවපු එක really good. It made me really මට හරි සතුටු වුණා ඒක. ඒක උගන්වනවා අපි හැම තැනටම. දෙවන් වංශයේ අද දුන්නේ නැත්තම් මරනවා කියන ගහනවා කියන තොගේ පවුල් පිටින් යන්නේ කියලා. කෙනලා දීපිය දෙවියන් වහන්සේට. අපි දැක්කා ප්‍රේමණීය දෙවියන්. දැන් අපි සමහරවල්ට ගිහිල්ලා යාඥා කරන්න කොහම එනවා. ඉතින් ඔක්කොම ඒක ලෙඩ රෝග නෙමෙයි මේ ඇවිල්ලා කියන්නේ මොනවද දන්නවද? පාස්ටර් ඔක්කොම නැති බැරිකම්. ඒවා යාඥාවෙන් ගහන්න බෑ. ඒ කියන්නේ මූල පිටින් උදුරලා වෙන තැනක උල්ලා ඉඳන්න ඕන. ගහ පිටින්. එක යාඥාවකින් කරන්න බෑ ඒවා. හරිද? එතකොට ඒක තමයි prosperity gospel දෙන්න දෙවියන් වහන්සේට එතකොට දෙවියන් වහන්සේ ඔබට මොනකක් හරි ගුණයකින් දෙනවා. දැන් අපි දැක්ක උන්වහන්සේ අපට දීලා ඉවරයි. හරිද? අපි දීපු දේ ආයි ඉල්ලන්න යන්නේ නැහැ. භුක්ති විඳින අන්න වචනේ. thank you. භුක්ති විඳින ඉගෙන ගන්න ඕන. දැන් ඒක තමයි prosperity gospel කියන්නේ. දැන් මම කිව්වේ prosperity gospel නෙමෙයි. යේසුස් වහන්සේ අපි ගැලවීම ලබනකොට උන්වහන්සේ අපේ පාපයට ගැලවීම දුන්නා කියන්නේ මේ මුළු පැකේජ් එක ඇවිල්ලා ඔටුන්න දාලා නැවතත් අර ස්ථානෙට අපි ගෙනාවා. ආත්මයෙන් ගෙනාවේ. Unless you born again in the spirit. නුඹ නැවත ආත්මයෙන් උපාදානය නොවුනොත් right ඔබට පැහැදිලිලා දවසේ ආමෙන් මගේ අවසාන වචනය ඔබ දීලා තියෙන දේ භුක්ති විඳින්න ඉගෙන ගන්න හරිද අපි තව උගන්වන්න. ඉදිරි කාලේ ඔයගලන්ට පාස්ටර් ජෙරොම් උගන්වනවා මේවා. මම අහලා තියෙනවා. මම හරි ආසයි ආගේ අර ටීචින් එකක් තියෙනවා සිංහලෙන් එකක් කරලත් දන්නේ නැහැ. Am I cursed if I don't tithe? ඒවා හොඳ ඉගැන්වීම්. ඒවා කවුරුවත් උගන්වන්නේ නැහැ. ඉතින් අපි අද දවසේ උන්වහන්සේට සතුටු සතුටෙන් අපි උන්වහන්සේට වචනයක් කියලා අපි নমස්කාර කරමු. ගීතිකා කණ්ඩායමේ එන්න ඔබත් ඉගෙන ගත්තද යමක්? දුප්පත්කමේ මනසෙන් අයින් වෙලා